වාරය සඳහා සූදානම් වෙන්නේ. අද අපිට ලිඛිත ප්‍රශ්න තියෙනවද? තියෙනවා නේද? හොඳයි. ඒතර ලිඛිත ප්‍රශ්න තියෙනවා. එහෙනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමීන් වහන්සේ අද අපිට ලිඛිත ප්‍රශ්න 17ක් ලැබිලා තියෙනවා. 15ක් <laughs> භාවනා අධ්‍යක්ීම් ගැන අනිත් එකත් භාවනාවටම වගේ සම්බන්ධ ඒවා. ඉතින් ඒවා සභාගත කරන්න ඔබ වහන්සේගෙන් අවසර පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඔබ වහන්සේ පැවසූ පරිදි සක්මන් භාවනාව ආරම්භයේදී යටිපතුල පොළවේ ගැටෙන ස්ථානයට අරමුණු කර මද වේලාවකින් සිත දෙස බලා සිටීමට පටන් ගත්ෙමි. ටික වේලාවක් එලෙස බලා සිටියේදී සිතුවිලි එකක් දෙකක් පමණ ඇති වී නැති වී යන ආකාරය නිරීක්ෂණය කළෙමි. එම සිතුවිලි බොහෝ පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි විය. එකක් ඇති වී සිතුවිලි නොමැති කාලයකුත් නැවත සිතුවිල්ලක් ඇති වී නැතිවන ආකාරයත් අත්දැක්කෙමි. පැය භාගයක් පමණ මෙලෙස සිටියේදී පර්යංකයේමින් සිතුවිලි නොමැති අරමුණක් නොමැති සුවපහසු ස්ථානයකටපත් විය. මුළු ශරීරයම ඔහි ඇවිදින බවත් ශරීරයේ පිම්බීම හැකලීම් නිසා ඊතා සැහැල්ලු වන ආකාරයත් අත්දැක්කෙමි. ඉතා පහසුවෙන් හා ආසාවෙන් පැයක් මේ ලෙස සක්මන් කළෙමි. ඊළඟට ඊළඟ සක්මනේදීද මෙලෙසම කළෙමි. සිතුවිලි එකක් දෙකක් පමණ ඇති වී නැති විය. එම සිතුවිලි දෙස බැලීමේදී මාන්‍ය නිසා ඇතිවෙන සිතුවිලි බව මට පෙනිනි. එම පැයක පර්යංකයේදී මෙන්ම සිතුවිලි අරමුණු නැති තැනකට ගිය බව පැහැදිලිය. මගේ ප්‍රශ්නය වන්නේ සිතුවිලි වල ස්වභාවය ඒ ලෙසින් මෙනෙහි වීම ධම්මානුපස්සනාවද යන්නයි. අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. ඔව් දැන් ධම්මානුපස්සනාව කියන්න පුළුවන් චිත්තානුපස්සනාව කියන්න පුළුවන්. අතන චිත්තානුපස්සනාව චිත්තානුපස්සනාවේම යම් පමණක වර්ධනය වෙච්ච මට්ටමක් වශයෙන් ඉතින් ධම්මානුපස්සනාව හිතා ගන්න පුළුවන්. මොකද චිත්තානුපස්සනා මට්ටමේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ සිතුවිල්ල එක ඇතිවීම නැතිවීම ස්වභාවය එහෙම නැත්නම් අපි තුමු කෙලෙස් පැත්තෙන් හිතුවොත් ක්ලේශයක් ඔන්න ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඒක නැති වෙන ස්වභාවය දැනගන්නවා. නමුත් ධම්මානුපස්සනාවට යනකොට ටිකක් ඊට වඩා සියුම් කරලා පෙන්නවා මේ නොතිබී හට ගන්න ආකාරය ඒ කියන්නේ මුල්ම මුල්ම යුගයේම මට්ටමෙන්ම ඒ කියන්නේ මුල්ම මුල්ම සිතුවිල්ලේ මට්ටමෙන්ම හඳුනා ගන්න පමණට හිත දැන් සූක්ෂම වෙලා තියෙනවා සියුම් වෙලා තියෙනවා අනුප්පන්නංච කාමච්ඡන්දංච උත්පාදෝ හෝති තංච පජානති. මේ කලින් ඉපදිලා තිබුණ නැහැ. හැබැයි ඔන්න දැන් කාමච්ඡන්දයක් උපදිනවා. අන්න ඒක දැනගන්න. අර උප්පන්නංච කාමච්ඡන්දංච පහිනෝ හෝති තංච පජානති. දැන් මේ උපදිච්ච කාමච්ඡන්දේ ඔන්න ප්‍රහාණය වෙලා යනවා නැත්නම් නැතිලා යනවා. අන්න ඒකත් දැනගන්නවා. ඉතින් අන්න ඒ වගේ පොඩ්ඩක් අර අපි කෙලෙස් හඳුනා ගැනීම දැන් ඇත්තටම ධම්මානුපස්සනාවේනේ නීවරණ පබ්බයක් වගේ ඇවිල්ලා මේ පටන් ගන්නනේ. එතෙන්ද එහෙම අර සාමාන්‍ය චිත්තානුපස්සනා මට්ටමාදී මට්ටමට මට්ටමට එනකොට අපිට දැන් තේරුම් ගන්න තියෙන තාම මේ කෙලෙස් දිහා බලනවා. හැබැයි මේ වෙනකොට කෙලෙස් හට අරගෙන පොඩ්ඩක් දුර ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒකද අපේ සතිය තාම හොඳටම තියුණුලා නැහැ. නමුත් හොඳට හොඳට තව තව අපේ සමාධිමත් භාවය වැඩෙන්න වැඩෙන්න විශේෂයෙන්ම ඔය අනිසිත ස්වභාවයේ හිත පවතින පවතින එතන එතනට හිත හුරු වුණාම අන්න සිතුවිල්ලක් පටන් ගන්න මේ මූල බීජයේදීම නැත්තම් මුල් අවස්ථාවේදීම කෙනෙකුට දැකගැනීමේ හැකියාව තියෙනවා. අන්න එතකොට ඉතින් මේ ධම්මානුපස්සනාව මට්ටමක් තමයි ඉතින් කතා කරන්න වෙන්නේ. ඒ නිසා සිතුවිල්ලක් ඇති වෙලා නැති වෙලා යන එක ඒ මට්ටමකින් දැක ගන්න පුළුවන් නම් ධම්මපසනාවක් කියලා කියන්න පුළුවන්. ඔව්. ඔව්. මට මේ පර්යන් මේ සක්මන එහෙම වුණා. ඊට පස්සේ පරයන්කේ ටිකක් ගැටලු ගොඩක් මතු වුණා. මට ඒක ලියන්න වෙලාවක් උන්නේ නිසා අනුකම්පාවෙන් පොඩ්ඩක් ටිකක් විස්තර ටිකයි. <laughs> මම මේ ඒ විදිහට සක්මන පැයක් කරලා එහෙම හොඳටම පරයන්කේ වගේම මට සිතුවිලි එන්නේ නැතුව හොඳට යනවා. ටික නික්කම්ම වෙනවා වගේ දැනුණා. සතුටක් ඒ ආවා. ඊට පස්සේ අර බනට ඇවිල්ලා වාඩි වෙලා ඉවර වෙලා ආයි මං හිතුවා දැන් ආයි බලන්න ඕනේ මේක මෙහෙමම වෙනවද කියලා. ඊට පස්සේ අර මේ සක්මනේ අතන ඒක කරනකොට ඒ විදිහටම මේ අර සිතුවිලි දෙක තුනක් එනවා. මේ එනකොට මම දැන් බැලුවා මොකද්ද මේ සිතුවිලි කියන්නේ එකම වගේ ඒවා එන්නේ දැන්. මට එන්නේ මේ මට දැන් මේ දැන් මේක දැන් හොඳයිනේ මේක තමයි සක්මන මට නිකනුත් දැන් යන්න පුළුවන් යනකොට මෙහෙම සතුටු හිතේ. يعني භාවනාවක් මෝන්නේ මේක වෙන්නේ නැති මේ කියන්නේ කියලා දැන් ඒවම දැන් මතක් වෙනවා. දැන් මට හිතෙනවා දැන් මේ මේක කියන්නත් ඕන කියලා මතක් වෙනවා. දැන් මට හිතෙන දැන් මේක මාන්නේ තමයි මේ දැන් මට දැන් අහු වුණා කියලා දැන් මම මේ ලොකුවට මේ පුරසාරම් මේ හිතනවා ඇති කියලා. දැන් ඔන්න මං එහෙම හිත හිතා ඊට පස්සේ ඒ ඒ වැඩි ආවේ නැහැ සිතුවිලි. ඒ නිසා මට කරදරයක් වුණේ නිසා ඒක ඉවර කරා. ඊට පස්සේ ඇවිල්ලා පාරයන්කයට වාඩි වුණාම මේ මං හිතුවා මේ අර හුස්ම රැල්ල හොඳට බලන්න කිව්වන එහෙම පුළුවන් වෙන්න ඕනි කියලා දැන් අර මට ප්‍රශ්නයක් කලින් තිබුණානේ මේ මෙහෙදි කිව්වා වගේ අර දැනෙන්නේ නැහැ ඉක්මනින්ම තැම්පත් වෙනවා මට එහෙමයි දැනෙන්නේ කියලා. ඉතින් මටත් ඒ විදිහටම දැනුනේ. ඉතින් අර මම මුලින්ම හිතාගත්තා මේ සයුස්වරයල දෙස බලන්න ඕනේ කියලා බලනකොට මේ හොඳට ලොකුවට ඒක දැනිලා දැන් ඒ ඒ කියන්නේ නැති වෙලා ආය ඇති වෙන ඒ ඔක්කොම විස්තර එකම දැනිලා සීන් වෙන එකක් දැනිලා මේ වැඩි කාලයක් ගියේ නෑ ඊට පස්සේ ධාතු ලක්ෂණ දැන් ඒ කියන්නේ මේ මට පිම්බීම කියන්නේ වායෝ ධාතුව තමයි ප්‍රකට වෙන්නේ ඉස්සර ඉඳන්ම. ඉතින් ඒක හොඳට බලනකොට මේ මට මේ කැරකෙවන එක ආවා. ඒක මට අවුරුද්දකට කලින්, ඒ කියන්නේ ධම්මජීව හාමුදුරන්ගේ රිට්‍රීට් එකේ ආවා. මම ඇහුවේ නැහැ. මොකද වෙන දේ බලන් ඉන්න කියපු නිසා. එතකොට ඒක ඊට පස්සේ ගෙදර ගිහිල්ලවත් තිබ්බේ නැහැ වැඩිය. චුට්ටක් යන්තම් ඇඟ අස්සෙන් දැනනවා. කියන්නේ දැන් මේ පරයන්කේ දැන් බෙල්ල මට කැරකෙනවා දැනෙනවා. එතකොට බෙල්ල නෙවෙයි අරමුණු වෙන්නේ. ඒක ඇතුලේ තියෙන අර කෂේරුකා හිතිලා ඒව දැන් මෙහෙම ගැටෙනවා. හොඳට කර කර ගාලා ඒතන අර තද ගතිය මට දැන් එහෙම දැනෙනවා. දැන් ඇඟත් මෙව්ව වෙනවා. දැන් අර අවවාංශ කියපු අර නිකන් මේ ව්‍යායාම කරනවා වගේ ඒක හරිම පහසුයි. ඉතින් මම ඔහේ ඉන්නවා දැන් මට දැනෙනවා වටේ අය නැගිටලා යනවා දැන් මට පහසු නිසා මම ඒ වැනි වැනිම හිටියා. එතනින් එහාට චිත්තානුපස්සනාව මොකක්වත් එහෙම හිතාගනුන්නේ මේ වැන්නන එකම හේම හිත තියාගෙන හිටියා. ඒකත් හොඳටම පැය වෙන්න වගේ වැඩුණා. ඊට පස්සේ ආය සක්මනට ගියාම මේ දැම්ම සක්මන් කරනකොට මට සිතුවිලි ගොඩ එනවා මේ මේ එක එක මතක් වෙනවා මේ දැන් මේ අර ධම්මජීව හාමුදුරුවෝ කියපු ඒවා හේම දැන් මේ පොලිමට එනවා ඒ දවස්වල මං කැරකෙච්චා මට ඔතනින් නෑ කියපුවා මේ ඔයා ඔක අහන්න හාමුදුරුවන්ගෙන් මේ ගෙදර ගියාම ළමයි බය වෙයි. එහෙම කියලා ඒව දැන් මතක් වෙනවා. එතකොට මං හිතුවා මේ මගේ හිත විසිරිලා කියලා. දැන් මට දැන් අර තිබ්බ සමාධිය මොකොත් නෑ අර සිතුවිලි දැන් අර හමුදුරු කිව්වා වගේ ඊ කිව්වනේ සිතුවිලි නැහැ කියලා නේද? ඔව්. අර ගොඩක් එකට එනවා මේ අර මෙහෙම වෙන් කරගන්න බෑ වගේ දැන් මට ඒකත් මතක් වෙනවා. ඊට පස්සේ මම හිතුවා මේ මේක හරියන්නේ නැහැ සිත විසිරිලා දැන් තියෙන්නේ කියලා ඔබ වහන්සේ කිව්වා වගේ ඔන්න දැන් ආයි ධම්ම විජේර දාලා දැන් මං කකුල යටපතුලට හිත දාලා දැන් ඔන්න මේ වම් දක් කිය හිත හිතනකොට ඒ සිතුවිලි ටික එහෙම නැති වෙලා ගියා. ඊට පස්සේ ඊට රෑ පරයන්කේ තර කැරකෙන එකමයි උනේ පෑයම. ඊට පස්සේ අද උදේ මට නිකන් හිත චුට්ටක් විසිරිලා වගේ දැනුණා. සක්මන පැය භාගයක් කරා. ඇවිල්ලා මේ වාඩි වෙලා හිත බලන්න කියලා සිතුවිලි වෙනෙහි කරා කියන අර විදිහටම ස්ටෙප් බයි ස්ටෙප් වුණාට පස්සේ කියන්නේ මං ඩීප් යන්නේ නැතුව අර ඔබ වහන්සේ කිව්වා වගේ මුලින්ම ආනාපානෙත් බලලා මුලින් සිතුවිලි දිහා යොමු කරනකොට මේ මට සිතුවිලි කියන්නේ මුලින් ආවා දැන් මම මේ රිට්‍රීට් එකට මාව යොමු කරපු අය මට chance එක දුන්නේ හොඳයි මට මේක දැන් කියලා මතක් වෙලා ඔන්න නිකම්ම ගෙදර ළමයිනුත් හොඳයි දැන් හස්බන්ඩ්නුත් මේක දුන්නේ හොඳයි කියලා හිතලා මේ පොඩි يعني පුතා මට එනකොට කියප එක මතක් වෙනවා මේ මට දැන් බෝල ගහන්න කෙනෙක් නැහැ, උම්ම දෙන්න කෙනෙක් නැහැ. එහෙම කියලා කිව්වා. එතකොට මේ කාලෙට එතකොට මේ මං කිව්වා කමන්නේ පුතේ තාත්ති ඉන්න කියලා මට ඒක ගානක්වත් තිබ්බේ නෑ මෙහි ඇවිල්ලා මෙහෙටත් ඇවිල්ලා මාව දාලා යනකොට මොකක්වත් නෑ කිසිම දෙයක් මේ දවස් පහටම දැනුනේවත් නැහැ ඒගොල්ලෝ ඉන්නවද නැද්දවත් දැනුන්නේ නෑ දැන් මේ අද උදේ ඒක මතක් වෙලා මට හරි ඒක හිතාගන්න බෑ ඇන්ඩ් එනවා කියන කඳුළුවක් කරනවා. ඒක මට ඒක නවත්ත දැන් මම දන්නවා මේක නවත්තන්න කියලා මං අර අර හිත බලන්න හැදුවට උස්ම අරකම මාව ඒක විනාඩි 45ම එහෙම තිබ්බා. ඊට පස්සේ ආයෙ සක්මන්ට ගියා සක්මනේදී කකුලට දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වෙනස් කරන්න පුළුවන්. දැන් මේ මට එච්චරම තදට චිත්තානුපස් ඒ කියන්නේ හිතවිලි බලන්න අමාරු නෑ. එතකොට අර මට දැනෙනකොට මේ මා මේ දැන් මේ මාව පැටලෙන්න යන්න කියලා මම උන්න ආරමුණ. දැන් ඊළඟ පරියන්කටත් ඒකමයි වුණේ මට හරිම හිත විසිරිලා වගේ දැන් <laughs> අර යට තිබ්බ එක්ක මට හිතෙනවා එතනත් ඒක මේ අර ආදරේ කාපු රාගේ වගේ හැම මතුවලා නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් ඔව්. දැන් මට නිකම්ම දැන් අද උදේ හැබැයි මේ දක්මදිනකොට හේම මේ මට නිකම් මේ අරමුණට ගියා. ඒ කියන්නේ දැන් සක්මන ඉවර වෙලා යනකොට සෙරප්පු දෙක දැම්මහම නිකම් ස්පොන්ජ් එකක් උඩ යනවා වගේ නිකන් වෙනදා තිබ්බ නිකන් සරප්පු දෙක පටස් පටස් කාලේ වැදිච්ච එක මේ අර ඒව ඔක්කොම දැනුණා උදේ දත් මදින කොටත් ඒකට නිකන් හිත ගියා මේ අර පර්යංකේදී ඒක වෙච්ච එක මට හරි ලොකු ගැටලුවක් ස්වාමීන් වහන්සේ නෑ ගැටලුවක් නැහැ <laughs> ඒක තමයි ස්වභාවය අපි අපි හිතනවා දැන් නම් හිත සිතුවිල්ලක්වත් එන්නේ නැහැ මට දැන් ඉන්න පුළුවන් හරිම සන්තෝසයි බොහොම කාම් මේ හරිම නිශ්චලයි හැබැයි ඉතින් ඒකේ අපි කොහේ හරි විවෘත කරලා දුන්න ගමන් ඒ channel එක සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා. ඔව් ස්වාමිනාස දැන් ගෙදරදී මම ඉන්නකොට මේ ළමයි හැම හිතින් නිකන් මේ මෙයාලා මැරෙනවා කියලා මරලා බලනවා. එතකොට මට ගාණක් නැහැ. දැන් මම මේ කල්පනා කරා මේ මේ චුට්ට මෙහෙම වෙනකොට ඇත්තටම මැරුණොත් මං එතකොට කෙලින්ම අවුට් යයි ඒක තමයි කියන්නේ. ඒ අපිට අපි කියන්නේ ඒකයි හුඟක්ම කියන්නේ අපි හිතනවා අපි සමහරලාවට කියන්නේ අපි తాවකාලිකව ලබන අත්දැකීම් වලින් අපි සෑහෙන්න අපිව අධිතක්සේරුවට යන්න පුළුවන්. නමුත් අපේ ප්‍රායෝගිකව දේවල් වලට මුහුණ පාද්දිම තමයි අපේ තියෙන يعني තාම අපි يعني කෙලෙස් බරිතයි තාම මේ තාවකාලික යටපත් වීමක් මිසක් මේකේ අනුසයවත් ආශ්‍රෝෂය වීමක් වෙලා නැහැ කියන එක පැහැදිලි වෙන්නේ එතෙන්දී තමයි. يعني අපිට හේතු ටික ඉදිරිපත් වුනහම ආයෙ අරගොල්ලෝ නැගිටලා එනවා. එතෙක් ඉතින් ඒගොල්ලෝ නිදි. ඒකයි ඇත්තටම يعني හරි අමාරුයි මේ මේ එකපාරටම කොහොමද මේක ටික ටික ටික ටික ටික මේක පැතිරෙන්න දිදී දිදී දිදී අරව දුර්වල වෙවි වෙවි යන ගමනක් මිසක් මේක හොඳට අපි පැයක් මෙතන හිටියා කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ අරගොල්ල නැතිලයි කියලා. ඒ නිසා මේකේ අපි සමාධිය ඇසුරු කරගෙන හොඳට ඉතින් අපි එක දිගට එක දිගට කරගෙන යනකොට ඉතින් මේ වගේ ස්වභාවයන් අපි අත්දකිනවා. හොඳට සංසිඳිච්ච ස්වභාවයක් නිශ්චල ස්වභාවයක් මේ නිදහස් ස්වභාවයක් අත්දකින්නවා. නමුත් ඒකෙන්වත් කියන්න බෑ මේ කෙලෙස් දුර වෙලා කියලා. කෙලෙස් ඉතින් ඒ ඒ කාලයට යටපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ මේ ප්‍රදේශය හඳුනා ගන්නයි තියෙන්නේ. මේ ප්‍රදේශයට නැවත නැවත එන්න, නැවත නැවත ඒක බහුලීකృత කරන්න. ඊළඟ ටික ටික මේකටම වර්ධනය වෙන්න දෙන්න. කියන්නේ මේ මේක තමයි දැන් අපේ මේ නිකන් රෙෆරන්ස් එක වෙන්නේ. මෙයා මෙයා තමයි ඇත්තටම කෙලෙසුන්ගෙන් තොර ආතතියකින් තොර බොහොම නිශ්චල සංඥාවන්ගෙන් මොකක්වත් මේ කැලෙසිච්ච නැති ස්වභාවයක් වශයෙන් අපි හඳුනගන්නේ ඔතන ওই ප්‍රදේශය තමයි. ඕක පදනම් කරගෙන ඊළඟට අපි බැලුවාම අපි හිතමු දැන් සිතුවිල්ලක් එන හැටි ඔන්න අපිට තේරෙනවා. මොකද අපි මෙතන හිටියේ මෙතන තියෙන හරිම නිස්කලංක භාවයක්, නිදහස් භාවයක්, නිශ්චල භාවයක්. එහෙම ඉඳද්දී ඔන්න සිතුවිල්ලක් හටගන්න හැටි තේරෙනවා. අපි දැන් සිතුවිල්ලක් හටගත්තත් යට තියෙන ක්ලේශය මොකද්ද කියලා තේරෙනවා. මේ තණ්හාවකට ගියේ. මේ ගියේ ලෝභයකට, මේ ගියේ රාගයකට, මේ ගියේ ද්වේෂයකට. කියලා අර ටංගාලා මේ සිතුවි මේ ඒකේ යට තියෙන මේ සංයෝජනේ හඳුනා ගන්නත් පුළුවන්. ඒ නිසා අර අපි පිරිසුදු දෙයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න අපේ හිත තව තව පිරිසුදු වෙනවා. ඉතින් ඒකට සාපේක්ෂව අර එන කෙලෙස් වල තියෙන සියුම් කෙලසෙන බව පවා තේරෙන ගන්නවා. ඒ හරහා තමයි ඉතින් මේවා තව තව ඉතින් මුලදිම මුලදිම අයින් කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම පෙළනවා. ඇත්තටම දැන් මේ தත්ත්වය අසුර කරන්න අසුර කරන්න ඒ පෙළන ගතියත් හොඳට දැනෙනවා. තනිකර ඔය ප්‍රපංච වලට අහු වුනහම තියෙන يعني දරතය නිකම් මේකේ තියෙන පීඩාව හොඳට තේරෙන්න ගන්නවා. ඉතින් අපි අපිම තේරුම් අරගෙන හිත පුළුවන් තරම් ඒ මේ චිත්ත පීඩාවන්ගෙන් අයින් කරගන්න ඕනේ. පුළුවන් තරම් හිත දුම්නස් වලින් අයින් කරගන්න ඕනේ. පුළුවන් තරම් ප්‍රපංච වලින් අයින් කරගන්න ඕනේ. ඒකයි ඉතින් විපස්සනා භාවනාවක ප්‍රධාන ඉලක්කයක් තමයි ප්‍රපංච වලින් තොරව හිත පවත්වන එක. ඊට පස්සේ ඊළඟ ඉලක්කය තමයි විතර්ක වලින් හිත බේරගන්න එක. විතර්ක කියලා කියන්නේ ප්‍රපංච මට්ටමට ආවේ නැති මට්ටමන්නේ. ඒ තමයි පටන් ගන්න හරිය. එතෙන්දී කොහොමද මේ කාම විතරකයන්ගෙන් ව්‍යාපාද විතරකයන්ගෙන් විහිංසා විතරකයන්ගෙන් තොර කළා කොහොමද දැන් මේ හිත පොඩ්ඩක් ඕන්නම් ඉතින් ඒක වෙනුවට ඕන්නම් ඔන්න අවිහිංසා විතර්කයක් එහෙම දාලා පොඩ්ඩක් ඉතින් හදාගන්න පුළුවන්. නමුත් ඒකත් සිතුවිල්ලක්. ඒකෙත් යම් පෙලීමක් තියෙනවා. ඊපස්සේ ඒකත් අයින් කරනවා. ඒකත් අයින් කරාට පස්සේ තමයි අර තියෙන නිකන් පූර්ණ නිශ්ශබ්දතාවයක්, හුදු දැනුවත් භාවයක්, අනිසිත භාවයකට හිත ගන්න තියෙන්නේ. ඉතින් ඒක නැවත නැවත අසුර කරද්දී ඉතින් අනිවාර්යයෙන්ම තේරෙන ගන්නවා මේක මෙතන තමයි ඒකාතකින් අපිට මේ රැඳෙන්න පුළුවන් තැනක්. මෙතන විතරයි ඒකාතකින් අපිට පෙලෙන්නේ නැති ගතියක් තියෙන්නේ. කියලා ඉතින් මේ වගේ තැනක් තමයි හඳුනගන්නේ. මේ කියන්නේ නිකන් ෂේම භූමියක් වශයෙන්. ඒ ඒ ෂේම භූමිය පදනම් කරගෙන තමයි නැවත නැවත කෙලෙස් දැක දැක ඉතින් ප්‍රහාණය කරන්නයි තියෙන්නේ. වෙන දේ නම් හොඳයි. පර්යං පර්යංකේදීත් ওই විදිහටම සිතුවිලිම බලන්න නේද? ඒකම බලන්න. ඒ කියන්නේ දැන් මෙතෙන්දින් අදහස් වෙන්නේ නැහැ අපිට දැන් මේ தත්වයක් අද්දක කියලා දැන් ඊයේ තිබිච්ච தත්වෙට හාත්පසෙම වෙනස් தත්වයක් නේ අද තියෙන්නේ. ඒ නිසා ඒ ඒකම තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඊයේ තිබිච්ච தත්ත්වදී අපි අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ වෙලාවේදී ඒකේ ප්‍රයෝජනෙ ගත්තා. හැබැයි දැන් අද සම්පූර්ණයෙන් විසිරිලා. ඒකත් තේරුම් අරගෙන ඒ විසිරිච්ච ස්වභාවය තුල කැළඹෙන්නෙත් නැතුව හිත වට්ටගන්නෙත් නැතුව හැබැයි මේකට අනුග්‍රහ කරන්නෙත් නැතුව හිමීට ආයි මෙතෙන්ට එන්න. ඉතින් ඕකම නැවත නැවත කරන්නයි තියෙන්නේ. වෙන දේ හොඳයි. හොඳයි. හොඳයි. හරි. ගරු ස්වාමින් වහන්සේ මා අවුරුදු දෙකක තුනක කාලයක සිට ආනාපාන සතිය සහ සක්මන් භාවනාව කරන්නෙක්මි. ආනාපාන සති භාවනාව කිරීමේදී හුස්ම සියුම් වී නැති වී යන ආකාරය අත්දැක ඇති අතර විනාඩියක් දෙකක් සිටීමට හැකි වුණු අවස්ථා ඇත. එසේම මා නොදැන සිටියත් ධාතු ගුණ දැනුණු බොහෝ අවස්ථා විය. උදාහරණයක් මුහුණේ අවයව වැగిරෙන ගතිය, මුහුණ නලියන ගති සක්මන් භාවනාවේදී මෙම ධාතු ගුණ අත්දැක භාවනාවේදීද මෙම ධාතු ගුණ අධ්‍යක් ඇත. බොහෝ විට භාවනා කරන අවස්ථාවේ සිතුවිලි ෂණිකව හඳුනා ගැනීමට හැක. ප්‍රශ්නය හුස්ම සියුම් වී ගිය පසු මෑතක සිට මාහට පපුවේ උස් පහත් වීම ප්‍රකට වීමට පටන්ගෙන ඇත. ඒ සමගම සියුම් චලන ශරීරයේ නොයෙකුත් ප්‍රදේශයෙන් දැනේ. මෙම తත්වයේ මාහට භාවනාවේ ආපස්සට යාමක්සේ හැඟේ. කරුණාවෙන් මාහට උපදෙසක් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. <coughs> ඔව්. මම හිතන්නේ ආපස්සට යamak නෙමෙයි ඉදිරියට යamak කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ආනාපාන සතිය තැම්පත් වුණාට පස්සේ යම් චලන ස්වභාවයන් ඔය පපුවේ උනත් කමක් නැහැ. අතරම ඕනම මුළු කයම වළංගුයි. ඒ ඕනම තැනක අපිට ඔය වගේ චලන ස්වභාවයක් ඕනම ධාතු ලක්ෂණයක් මතුවෙනවා නම් එතෙන්ට හොඳට අර හදාගත්ත සමාධිමත් හිත පාවිච්චි කරලා එතන නිරීක්ෂණය කරන්න. හොඳට දැන් විපස්සනාව සඳහා පාර හැදීගෙන එන එකයි තමයි තේරුම් ගන්න තියෙන්නේ. ආපස්සට යamak නෙමෙයි ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ. ඔව්. ඔව්. හරි. ස්වාමීන් වහන්සේ එතකොට මම දිගටම මේ පපුවේ උස් පහත් අඩු වෙනකම බලන් ඒක උපදේශය දැන් කියන්නේ දැන් මට පොඩ්ඩක් එහෙමනම් කියන්න මේ කියන්නේ මීට කලින් මොකද්ද කරේ ආනාපාන සතිය දිගට කරපු කෙනෙක්ද නැත්නම් මෑතකදී පටන් ගත්තේ ඔව් අවුරුදු දෙකක් කියලා තියෙනවනේ තුනක් විතර ඇත්තටම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ වැඩසටහන වලට සහභාගී වෙලා කමට ඒ කියන්නේ කමටහන සුද්ධ කරගෙන තියෙනවා හරි එක වැඩසටහනකදී මට තදින්ම මේ ධාතු ගුණ දැනලා තිනවා. නමුත් මම ඒ අවස්ථාවේ දැනන් හිටියේ නෑ ස්වාමීන් වහන්සේ මේ ධාතු ගුණ කියන එක. ස්වාමීන් වහන්සේ අහපුවම කිව්වේ ওই විදිහට මොකද බලාගෙන ඉන්න ඒක. පස්සේ තමයි දැනගත්තේ ඇත්තට මේ ධාතු ගුණ කියලා ගොඩ වැගිරීම්, චලනය වීම, ඒ කියන්නේ ඇවිදිනකොට සක්මන් භාවනාවේදී මූණ නලියන ඒවා ඊට පස්සේ කකුල් දිය වෙලා යනවා වගේ. ඒ වගේ ගොඩක් අත්දැක්කා. නමුත් ස්වාමීන් වහන්සේ gedara කරනකොට ඒ තරම්ම අත්දකින්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔක කොහොම කියන්නේ වෙනසක් නැතුව දිගටම තිබුණා ආනාපාන ආනාපාන ගෙවිලා සියුම් වෙලා ඒක දිහත් පොඩ්ඩක් වෙලා බලන් ඉන්න පුළුවන් ඒ තත්ත්වයටත් ආවා මේ ට්‍රිට් එකට ආවට පස්සේ පැහැදිලිව පේනවා අතන නැවතෙනවා ගිහිල්ලා සියුම්ම වෙලා යනවා එකපාරට පපුවේ මොකද්ද සියුම් මේ ආනාපාන සතිය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහින් නොදැනීම යනවා ස්වාමීන් වහන්සේ හුස්ම ඊට පස්සේ පපුව පැහැදිලිවම පපුව උස් පහත් වීම පටන් ගන්නවා ඒක මුළු නිකන් උගුරේ ඉඳලා බඩට විතර යනකම් උදරයට යනකම් හොඳට පැහැදිලිව මේ දීර්ඝ වශයෙන් පේන්න ගන්නවා. හරි. ඒකමක් නැහැ. ඉතින් ඒ කියන්නේ ඒ අරමුණ තේරුම් ගනිමින් එතන බලන්න ඒ කියන්නේ දැන් ඔයක මුළු ප්‍රදේශයක් අහුණාට ඔතන උච්චවම දැනෙන ප්‍රබලවම දැනෙන තැනක් අල්ලන්න. ඒ කියන්නේ ලොකු ප්‍රදේශයක් මුලින් අරමුණු වේවි. ඒක පොඩ පොඩ පොඩ හිත ඒකාග්‍ර කරගෙන ඒකාග්‍ර වෙන නිකන් එක තැනකට වගේ යොමු කරගෙන යන්න. එතකොට නිකන් අර සෙන්ටර් එකට ආවා වගේ දැනේවි. එතන එතන හොඳට හිත තියාගෙන ඒ එතෙන්දී ආයෙ අමතක කළා දාන්න මේ කොහෙද කියන එක පවා අමතක කළා දාන්න. අමතක කළා දාලා හොඳට ඒ චලනයත් එක්කම ඉන්න. මෙතන තේරුම් ගන්න නම් ගම් මොකක්වත් නැහැ, සංකල්ප මොකක්වත් නැහැ. හුදු චලනයක් තියෙන. චලනයක් කියන්නේම ඇතිවීමක් නැතිවීමක්. කියන්නේ දැන් මුකුත් නැති ස්වභාවයක් තියෙනවා. එතෙන්දී ආයෙ ඔන්න චලනයක් පටන් ගන්නවා. ඒ චලනය අවසන් වෙනවා. ආයෙත් චලනයක් පටන් ගන්නවා අවසන් වෙනවා. ආයෙ චලනයක් පටන් ගන්නවා අවසන් වෙනවා. කම්පන ස්වභාවයක් කියන්නේ මෙතන වයිබ්‍රේෂන් එකක් කියන්නේම ඇතිවීමක් නැතිවීමක් නේ. අන්නේ ස්වභාවය හොඳින් දැක ගනිමින් දිගටම යන්න. ඒ කියන්නේ දැන් ඇත්තටම හොඳට විපස්සනා ආරමුණක් මතුවලා තියෙන්නේ. ඒක ඕක නැවත නැවත හිතට බලන් ඉන්න සලස්සන්න. එතකොටත් අන්න හිත තේරුම් ගන්නවා මේකේ කොහොමද මේ ඇතිවීම නැතිවීම ස්වභාවය. කොහොමද මේ මුකුත් නැති ස්වභාවයක් තියෙනවා. ඒකෙන් ඔන්න හට ගැනීමක් තියෙනවා. ඊට පස්සේ නැතිලා යනවා. ආයෙත් මුකුත් නැහැ. ආයෙත් මුකුත් පටන් ගන්නවා. ආයෙ නැතිලා යනවා. ඉතින් ඕක දිගට කරගෙන යනකොට අන්න හිතේ අර අනිත්‍ය ලක්ෂණය කියන එක යාගෙන නිකන් කාවදින ගතියක් තියෙනවා. ඒක අපිට අපිට තියෙන්නේ අරමුණ හොඳට මතුවෙනවා මතුනාට පස්සේ හොඳට එයාව ඒකාග්‍ර කළා හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරගෙන ඒ ඒකාග්‍රතාවය තුළ මෙයාට මේ ක්‍රියාවලිය පෙන්눔 කළ දෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. ඔව්. නෑ නෑ මොකක්වත් නෑ මොකක්වත් ඇඟෙන් දැනෙන්න ඕනේ නිසා ඔව් ඒ කියන්නේ ඇත්තටම අපි දැන් හොඳට දැන් ඔතනත් අපි S2 වහගෙන හිටියට S2 අරගෙන ඉන්නවා වගේම මෙතනත් තේරෙනවානේ මේ දැනීමක් දැනීමක් නැතුව තියෙන ඔන්න දැනීමක් හට ගන්නවා. ඒ දැනීම දැන් අවසන් වෙනවා. ආයෙත් දැනීමක් හට ගන්නවා. ඒ දැනීම අවසන් වෙනවා. අන්නේ දැනීම මට්ටමින් දාන්න පුළුවන්. ඒ කියන්නේ වචන මුකුත් උතන අවශ්‍ය නැහැ. කිසිේත්ම අවශ්‍ය නැහැ. නිකන් අර ඇඟට දැනෙන දේ කියලා කියන්නේ සංඥානික. ඔව්. ඒ කියන්නේ දැන් අපි වචනයක් දානවා කියන එක තුළම ආයි අපි හිත විතර්ක විතර්කණය කිරීමක් නේ කරන්නේ. ඇත්තටම දැන් ඔය සාමාන්‍යයෙන් මේ මට මතකයි ඔය මේ මේ කවුද මාතර ඥානාරාම සාන්නාසේ ලියපු පොතක් තියෙනවා අර මේ සත්අනුපස්සනා පොතේ. ඒකේ සඳහන් කරලා තියෙනවා මේ සාමාන්‍යයෙන් විපස්සනා ඥාන ඥානයකට තුඩු දෙන විදිහට කොහොමද හිත පවත්වන්නේ කියලා. එතෙන්දි උන්වහන්සේ මතු කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ කියන්නේ කොහේ හරි මේ කියන්නේ හංගුතර නිකායේ හරි එහෙම පොතකින් ගත්ත මේවා ටිකක් තියෙනවා. එතෙන්දී උන්වහන්සේ මතක් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන් අර හොඳට හිත ඒකාග්‍ර වෙලා තියෙන්න ඕනේ වෙන වෙන වෙන විතර්ක මොකක්වත් තියෙන්න බෑ. විශේෂයෙන්ම ඇතුලේ කතාව සමන වෙලා තියෙන්න ඕනේ. අන්න එහෙම ඇතුලේ කතාව සමන වෙච්ච මට්ටමකදී ඔන්න ඒකාග්‍ර හිතකින් අර අස්පනා පිට වර්තමානයේ සිදුවෙන මේ සංස්කාර ධර්මයේ විපරිණාමය ඒක තමයි මේ බලන්න සලස්සන්න තියෙන්නේ. ඉතින් අතුලේ කතාව සමනය වීම කියන්නේම ඉතින් එතකොට නිශ්ශබ්ද වෙච්ච හිතක්නේ. ඒ නිශ්ශබ්ද වෙච්ච හිතට තමයි මේක පෙන්눔 කරලා දෙන්නේ. එතකොට එතකොට හැබැයි මෙයා දැක දැක ඉන්නකොට අන්න අපේ හිතේ යම් මොහුකුරා යාමකද නිකන් ෂණිකව නිකන් මතක් වෙනුලම් අර එක පාඩන සිතුවිලි කීපයක් එක්ක එන්න පුළුවන් නිකන් හැඟීමක්. ඒ කියන්නේ නිකන් එකට හොඳට වදින වැදිල්ලක් තියෙනවා. අන්න ඒක තමයි සාමාන්‍ය ඉන්සයිට්ස් කියලා කියන්නේ. ඒක තමයි සාමාන්‍ය විපස්සනා ඥානයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක නිකන් බොහොම නිශ්ශබ්දව බලබලා ඉඳදී වදිනවා නිකන් හොඳටම වදිනවා ඉතින්. වදිනවාම ඉතින් වචන පිට වෙනවා සමහරට. ඒක ඉතින් අර දන්නේ නැද්ද? ඒ වගේ දෙයක් හිට වෙන්න පුළුවන්. හැබැයි ඒකත් ඔස්සේ ඊළඟට යන්නත් එපා. ඒකත් ඔස්සේ ඒක ගියා. එහෙනම් ඒකත් තේරුම් ගත්තා. ආයෙත් හිමීන සමනය කරගත්තා. ආයෙත් අරක පෙන්න පෙන්න මින්නයි තියෙන්නේ. ඒතකොට <laughs> චිත්තානුපස්සනාවේ ස්වාමීන් වහන්සේ මම අහන්න හිටිය අර කලින් ප්‍රශ්නේදීත් ඒකත් ඒ විදිහනේ දැන් සිතුවිල්ලක් අපි ආ මේ දැනගත්තා සිතුවිල්ල නැතිව ගියා ඒක වචන මුකුත් නෙමෙයි නිකන් තේරෙනව එනවා තේරෙනව යනවා නිකන් ඒකත් නිකන් ගැට දැනෙන ඊට පස්සේ අර ગેප් එක තේරෙනවා ඒකට වැඩිය වෙනස් කියලා අන්න හරි ඒ වගේ නිකන් ඒ වගේමයි. ඒ කියන්නේ අපි අපිට හුඟක් වෙලාවට මේ වචන පාවිච්චි කරන්නේ මුල් මුල් යුගයේදී විතරයි අත්‍තරම වචන ඕන වෙන්නේ. අර මේ අතීතෙන් අනාගතෙන් හිත මුදවලා වර්තමානට හිත ගැනීමේ උපක්‍රමයක් වශයෙන් මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ හිමීට මෙනෙහි කිරීමත් බර හින්දා අතල දැම්මා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර වලින් තොරව මේක බලන්න පුළුවන්. මේ ඒ ඇත්තටම උතන විතක්ක ਵਿਚාර කියන්නේ හැබැයි මෙතන එහෙම කියන්න බෑ විතක්ක ਵਿਚාර මෙතන තියෙනවා සියුම් මට්ටමකින්. සාමාන්‍යයෙන් අපි කතා කරන හිතේ වචන ආහාර මෙහි නැත්තම් වචනයේ නැංවීම කියන එක බොහොම රළු මට්ටමක්. දැන් ඔතන විතක්ක ਵਿਚාරයක් තියෙනවා ඒ තමයි අරමුණට හිත නැංවීම කියන එක. වචන වලින් තොරව නිකන් මේ හුදු දැන් මේක අන් අරමුණ අපේ හිත හිත කියන එක මේ අරමුණට නංවනවා. ඊට පස්සේ මේ අරමුණ හොඳින් නිරීක්ෂණය කරනවා. අන්න එතන විතක්ක ਵਿਚාර තියෙනවා. අන්න ඒ බඳු විතක්ක ਵਿਚාරයක් තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. නැතුව හිතේ වචන පාවිච්චි කරලා හිත විතර්ක බහුල කරලා මේක කිසිසේත්ම කරන්න බෑ. ස්වාමීන් මේකටම අදාළයි දැන් ධාතු ගුණ බැලීමේදීත් තද ගතිය කියලා කියලා වචනෙන් කියන්න එහෙමම අවශ්‍ය නැහැ නේ ස්වාමීන් නෑ අපි හඳුනා ගැනීමක් විතරයි තියෙන්නේ. හඳුනා ගන්නවත් මේ මේ කියන්නේ දැන් ඒක ඉතින් අර මතක් වුණාට වරදක් නැහැ. හැබැයි මතක් කරවන්න එපා. අලුතෙන් මතක් කරවන්න අවශ්‍ය නැහැ. දැන් අපි දැන් මට මෙහෙම තේරෙනවා. තේරෙන්නේ දැන් දැන් මෙහෙම හිතමුකෝ අපි. දැන් පුංචි ළමයෙක් ඉන්නවා. පුංචි ළමයාගේ අත අපි තුමු එයා දන්නේ නැතුව ඔන්න මේ පහන් දැල්ලකට යාත තියෙනවා. එයා දන්නේ නැහැ ඉතින් මේක මේ තේජෝ ධාතුව කියලා දන්නවද? ළමයා අහලවත් නැහැ. ටක් ගාලා අත ගන්නවා. අන්න ඒ වගේ ඉතින් අපිට තියෙන්නේ මේ මේ හුදු දැනීම තේරුම් ගැනීමයි තියෙන්නේ. අපේ හිත හිතේ තියෙන නිශ්චලත්වයක් එතනදී තියෙන්නේ. හිත කතා කරලා තර්ක ඥාන අවදි කරලා පොතේ දැනුම මතක් කරලා දුන්නොත් මේ මේක ව්‍යාකූල වීමක් තමයි වෙන්නේ. ඒකයි පුළුවන් තරම් ඔය සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ. භාවනා කරන්න යනකොට පුළුවන් තරම් පොතේ දැනුම අයින් කළා උගින කියාගත දේවල් ටික ඔක්කොම පැත්තකින් තියලා බොහොම නැවුම් මනසකින් සරල මනසකින් ආධුනික මනසකින් එන්න කියලා කියන්නේ ඒකයි. නැත්තම් පැටලෙනවා. නැත්තම් අපි හිතනවා මේ ඔක්කොම ටික පොතේ ටික මතක් කරලා දීලා හර මේ වුණා කියන්නේ. ඉතින් ඉස්සරහට ගන්නේ සුතමේ ඥානයක්නේ. ඉස්සරහට ගන්නේ චින්තාමේ ඥානය. භාවනාමය ඥානය එතකොට යටපත් වෙනවා. භාවනාමය ඥානයක් අවදි වෙන්න අවස්ථාවක් නැහැ එතකොට. ඒතර ස්වාමීන් වහන්සේ හඳුනා ගැනීමක් වෙන්නේ නැද්ද? දැන් මේක තේජෝ මේක වායෝ කියලා එහෙම හඳුනා ගැනීමක් වෙනවා. නමුත් ඉතින් ඒත් වචන අවශ්‍ය නැහැ. දැන් හිතන්න මෙහෙම අපි දුම හඳුනා ගනිමින් යනවා. අන්තිමට ඉතින් ඒක පවා තව සරල වීමක් නෙවෙන්නේ. දැන් දැන් ඔක්කොම දැන් අපි දුම ඔන්න ධාතු හතරම හඳුනාගත්තා. මේගොල්ලන්ගේ අපි දුම ලක්ෂණ 12ම පේනවා කියලා. දැන් ඔන්න හොඳම මේ ප්‍රශස්තම මට්ටම. ඉතින් අන්තිමට මේගොල්ලන්ගේ පොදු ලකුණු වලට යන්නේ. තවත් සරල වීමක් වෙන්නේ. දැන් ඕකනේ ඔය චූලසුඤ්ඤත සූත්‍රයේ බුදුහාඳුර කියන්නේ ඔන්න අපේ ගෙවල් දොරවල් අමතක කළා. ඔන්න මේ එනවා මෙතෙන්ට. එතකොට ඒ ඒ පැත්ත අමතකයි. ඒ පැත්ත ශූන්‍යයි. ඔන්න මේ ටික තියෙන්නේ දැන්. මේකත් අමතක කරන කයට දාගන්න. ඔන්න මේ වටේ පිට අමතකයි කය තියෙන්නේ. කය මුළු කය වෙනුවට ඔන්න දැන් ධාතු හතර දාගන්නවා. ඔන්න ධාතු හතර විතරයි තියෙන්නේ. ඒකත් අමතකව එක ධාතුවකට ගන්නවා. ඔන්නඔහම ඒ කියන්නේ පොඩ පොඩ අඩු වෙවි අඩු වෙවි ඒකාග්‍ර වෙවි ඒකාග්‍ර වෙවි සරල වෙවි සරල වෙවි යාමක් තමයි තියෙන්නේ. හැබැයි යන්නේ ගැඹුරකට. එහෙම තමයි තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි. හරි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස පර්යංකයේ මෙන්ම සක්මනේදීද ප්‍රපංචයන්ගෙන් හොඳ හැටි බැටකන මගේ කමඨහන් වார்த்தාව ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. දැනට වසර දෙකක පමණ කාලයක සිට ආනාපානය සහ සක්මන වඩමි. නමුත් ප්‍රපංච කතාව භාවනා මූල කර්මස්ථානයට ආයුතු බව වැටහුනේ ඔබ වහන්සේගේ ධර්මදේශනා කමඨහන් උපදේශවලට අනතුරුවයි. ප්‍රපංච කතාව නවතා මූල කර්මස්ථානයට ආයුතු බව. සක්මන් භාවනාව දැඩි වීර්යයකින් පසුව ප්‍රපංචයන් යටපත් කර විනාඩි 20ක 30ක පමණ කාලයක් පැයක් ඇතුළත සිටිය හැක. සිත ප්‍රපංච කරන විට වැඩි වේලාවක් නොගොස් එය දැන් දැනගනි. නැවත සක්මනට එමගින් පැමිණේ. පොළොවේ තද ගතිය උණුසුම් සිසිල් ගතිය වැටහේ. වරින් වර වම් පාදයේ බත් කෙන්ද ප්‍රදේශයේ රත් වේ. එය සක්මනේදී 20 30 පාරක් පමණ සිදුවේ. මෙය ධාතු ගුණ ප්‍රකට වීමක් යයි සලකමි. පරියංග භාවනාව කයට සිතගෙන කයට දැනෙන හුස්ම රැල්ලට හිත යොමු කෙලෙමි. හුස්ම රැල්ලේ ඇති දිග කෙටි බව උණුසුම සිසිලස මුලැමැද අග උවමනාවෙන් බැලිය යුතු බව දැන නොසිටි අතර සමහර දිනවලදී දිග කෙටි බව පමණක් බැලුවෙමි. හුස්ම රැල්ලට අවධානය යොමු කළ විට එය ක්‍රමයෙන් සිහින් වේ. වරින් වර වෙනත් සිතුවිලි පැමිණ බාධා කරයි. නැවත හුස්ම සිත යොමු කරමි. මෙම බාධා නිසා හුස්ම ලක්ෂණ බැලීම අඩාල වේ. දැන් හුස්ම කලින්ටත් වඩා සියුම් අතර දැඩි වෙහෙසක් දරා එය දෙස බලා සිටීමට සිදුවන්නේ ප්‍රපංචයන්ගෙන් ආරක්ෂා වීමට ඇති ඕනෑකම නිසාය. පර්යංකය අවසන් වන විට හුස්ම රැල්ල යන්තමින් තේරේ. নমස්කාර පූර්වකව මේ මේ වඩන මාර්ගය දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. දැන් හොඳයි. මම හිතන්නේ දැන් ක්‍රම ටික අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ හිත පුළුවන් තරම් සංසුන් කරගෙන සරල කරගෙන මේ හුස්ම හිත තැම්පත් කරන්න. ඒ කියන්නේ අපි වැඩි වැඩියෙන් හුස්ම හිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න ප්‍රපංච සමනේ ඉබේටම සිද්ධ වෙනවා. ඒ හින්දා බය වෙන්න එපා. අපි හොඳට අරමුණට 100% බහිනවා කියන්නේ ආයේ හිතට ප්‍රපංච කරන්න වෙලාවක් නැහැ. මොකද අපිට 100% මේකේ බැහැ ගන්න බැරි වෙන්නේ හිත කය ගහනවා නම්. නමුත් හිතට දැන් මේ කියවන්න වෙලාවක් නැහැ. අපි මේකේ ලොකු වැඩක් කරනවා. මේකේ අපි 100%ක් වැඩ. මේක හොඳට බලනවා, ලං වෙලා බලනවා. ඉතින් යාට ආයේ එළිය ගිහිල්ලා දෙයක් අල්ලන්න විදිහක් නැහැ. ඒ නිසා හොඳට මූල කමටහන තුළ හිත පිහිටනවා කියන්නෙම සෑහෙන ප්‍රපංච සමනයක් වෙලා තියෙන්නේ. ඒ නිසා යන දැන් දැන් යන විදිහ හොඳයි දෙකට කරගෙන යන්න. හතරවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දිනයේ දවස පුරා වීර්ය වඩමින් ප්‍රපංච අඩු කර භාවනා අඩු කර භාවනා කළෙමි. සවස ධර්මදේශනාවෙන් පසුව පර්යංකයට වාඩි වූ පසු උදයේ සිට සිදූ සිය සිදූ සහ සිදු කළ සියලුම දේ අනිත්‍ය වූ හැටි මෙනෙහි කළෙමි. එතනින් එසනින් අතීතයේදී මාහට පුරුදු කර තිබූ අසුභ භාවනාව ඉබේටම මෙන් කේශා ලෝමා නකා දන්තා චකු චතෝ යන වචන ඉහළටත් පහළටත් පහළ සිට ඉහළටත් මෙනෙහි විය. ඒ ඒ ස්ථානයන්ටද සිත යොමු කළෙමි. මෙසේ විනාඩි 15ක් කිසුදු බාහිර අරමුණු හෝ ප්‍රපංච නොමැතිව පැවතුනි. ඉන්පසුව අත් දෙක රත්වන බවත් අත් දිගට කටුවකින් අනින අයුරුත් පාදයන් රත්වන අයුරුත් පසුව අවසානයේ මුළු සිරුරම රත් වී ඇති බවත් හැඟුනි. මාගේ ප්‍රශ්නය නම් වසර දෙකහමාරක් පමණ සිදු කළ මූලික කර්මස්ථානීය වූ පිම්බීම හැකිලිම ආරම්භයට පෙර මෙලෙස හොඳින් වැඩෙන අසුබ භාවනාවක් වැඩිම සුදුසුද යන්නයි මේ සඳහා ඔබ වහන්සේගෙන් ගෞරවනීය උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම මතන අසුබ කියනවට වඩා උතන අර කොටස් 32 කියලා කියන්න පුළුවන්. එතනම අසුබ භාවනාවක් වුණත් ඉතින් අපිට පිළිකුල මුල් කරගෙන ඕක කරන්නත් පුළුවන්. ඒ වෙනුවට මේ අපේ හිත කයට ගන්නා උපක්‍රමයක් වශයෙන් වැඩි මේකේ අසුබය මතු කර ගන්නවා වෙනුවට නැත්නම් පිළිකුල මතු කර ගන්නවා වෙනුවට කෑලි හොඳට නිකන් කෙස් ටිකට ලොම් ටිකට මේ මේ විදිහට මේ කයේ ඒ ඒ කොටස් වලට හිත යොදමින් හිත නිකන් හොඳට කාර්යක්ෂම කළා කයට ගන්න උපක්‍රමයක් වශයෙන් යොදන්නත් පුළුවන්. ඉතින් මේක අවස්ථානුකූලව යොදාගත්තට වරදක් නැහැ. Tamanට තේරෙනවා නම් හිත බාහිරේ දුවන ගතිය අඩු වෙලා දැන් හොඳට මේ කය තුලම තැම්පත් වෙනවා. ඒ වගේම දැන් හිතට වැඩකුත් තියෙනවා. හිත හොඳට කාර්යක්ෂම වෙලා එනවා. ඊට පස්සේ ආනාපානයට හරි පිම්බිම හැකිරීමට හරි දැම්මහම වැඩෙත් කරනවා හොඳට. එහෙමනම් ප්‍රයෝගී කරගන්න ප්‍රශ්නයක් නැහැ. අර එකම දේ ඔගේ අසුබේ ඉස්මතු වෙනහම දැන් අපි මෙහෙම හිතන්න පුළුවන් හිත හොඳට සතුටින් සැහැල්ලුවෙන් භවනා කරන්න යනවා දැන් වැඩේ කරන්නත් පුළුවන් தත්ත්වෙ තියෙනවා. එතෙන්දී අපි ආයෙ අසුබේට දාලා හිත පිළිකුල මතු කරලා ගන්න ගියොත් ඔන්න ආයෙ හිත මලානික වෙන්න පුළුවන්. එතකොට මේකට අර අපි කරන්න ගිය ටිකක් මූල කර්මස්ථානයක් අසුරු කරමින් බිම්බීම හැකිරීම ආනාපාන සතිය වගේ දේවල් අසුරු කරමින් කරන්න ගිය භාවනාවට පොඩි බාධාවක් වෙන්න පුළුවන් අපි අතෙන්දී අර පිළිකුලක් මතු කළ දීපු නිසා. ඒ නිසා අපිට අවස්ථානුකූලව තමයි යොදා ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒතන පිළිකුල පැත්තක් මතු කරන්නේ නැතුව හුදු මේ කොටස් ටිකේ පොඩ්ඩක් හිත යදුවා. හිත හොඳට කරකෝලා ගත්තා. නිකන් කර්මන්නේ කළා ගත්තා. ඊට පස්සේ දැන් හිතත් තනිකරම ඉන්නවා කය තුලම. ඊට පස්සේ ඔන්න පිම්බීම හැකිරීමට දැම්මා. ඒකේ වැරද්දක් නැහැ. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ උපදෙස් දීපු විදිහට අර ගොඩාක් වීරිය වඩලා ඊයේ සක්මන කළා. පරියංගෙත් කළා. ඒ වගේ අර ඔක සඳහන්ලා තිබු විදිහට හවස ඒ මං ඇත්තට පිළිකුල නෙමෙයි එතන මං හිතට ගත්තේ. ඒ ඒ කොටස් වල දෙතිස් කුණපේ පළවෙනි පහ. ඒක මං හිතලා මතලා කරා නෙමෙයි ඒක ඉබේම ආවා. එතකොට මට අර ගොඩක් අර ප්‍රපංච ප්‍රශ්නයක් තිබුණානේ බාහිර ඒක ඒක කැපිලා යනවා මෙතන. ඒක නොදැනීම නැති වෙලාවම ගෙහින් තිබ්බා මිනිත්තු 15ක්ම කිසිම හරමුණක් ආවේ නැහැ. කිසිම බාහිරකට ගියේ නැහැ. හරි. ධාතු ගුණත් ඒ වගේම වැඩි වුණා. ඉතින් දැන් මම හිතුවා දැන් අර පිම්බීම හැකිලීමට ආයේ මේකේ නවත්තලා ඒකට එනවද නැත්නම් මේකෙන් ධාතු ගුණ වැඩි වුණාට පස්සේ මේක මේකෙන් වමනා ප්‍රයෝජනය අරගෙන පිම්බීම හැකිලීමට දාන්න. දැන් මෙතන ඇත්තටම අපි මෙහෙවන ගතියක් තියෙනවානේ. එතෙන්දී අපි මෙහෙම මෙහෙම බලබලා බලබලා යනවා. ඊළඟට සංඥාව මතු කරගෙන යනවා. එතන නිකන් එතන තියෙන උපක්‍රමයක් විතරයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ පිම්බීම හැකිලීම වගේ සරල ඇත්ත වශයෙන් තියෙන වර්තමාන අරමුණක් තමයි ඇතරම විපස්සනා සඳහා සුදුසු වෙන්නේ. ඒක තමයි මූල කර්මස්ථානේ වෙන්නේ. ඉතින් මේකේ වටේ කරකවලා අපි උපක්‍රමශීලීව එතන මේ හිත නංව ගත්තා, සතිය පිහිටව ගත්තා. හොඳට මේ ජවයක් ඇති කරගත්තා. ඊට පස්සේ ඒ ප්‍රයෝජනය ගත්තට පස්සේ ඉතින් මේක අතහැරලා දාන්න. ඊට පස්සේ අර සරලව දැනෙන වර්තමාන වශයෙන් දැනෙන පින්බීම හැකිලිම ක්‍රියාවලියට දාන එක තමයි සුදුසු. ඒ කියන්නේ මේක නවත්තලා මෙතෙන්ට එන්න ඕනේ කියන එක අපි තීරණයක් වශයෙන් ගන්න වෙනවා එතෙන්දී. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස ආර්ය පරීක්ෂණය කරන හැම අවස්ථාවකම ත්‍රිලක්ෂණය අත්දකිමි. පොතක් කියවමින් සිටි අවස්ථාවක පොත්තේ අකුරු දුර්වර්ණ වී අකුරු නොපෙනී ගොස් අවට දූවිලි වලාවකින් බොඳ වී ගියහ. නිතර එය අත්විඳිය හැක. අවට ගස්වැල් අංශු වී නොපෙනී දූවිලි වන අයුරුද දෙනෙත් පියවන හැම අවස්ථාවකම ෂණයකින් සියල්ල නැති වෙන අයුරුද කය නොදැනී ගොස් අවදිවන විට මුළු රැයම ගත වී ඇති බවද පියවි ලෝකයේ මීදුම අන්ධකා ආකාරයක් බඳු වේ. සිත පිහිට වීමට දෙනෙත් පියවන විට ආලෝක විදුලි ලයිට් වරහන් ඇතුලේ තුනක් හතරක් නිතර ඇස් මට්ටමට උඩින් මුළු කාලයේ පුරාම අත්දකින අතර එය කිසිදු බාධාවක් නොවේ. තෙරුවන් සරණයි සාදු සාදු සාදු පසු පසු පිට බලන්න කියලා තිනවා ඉදිරිපත් වීමට නොහැක ගරු ධම්මජීව ස්වාමින් වහන්සේ යටතේ වසරකුත් මාස 4ක් පුරුදු පුහුණු වන යෝගාවචරයේකි උන්වහන්සේ සමග කමඨහන් සුද්ධ කරගත්තෙමි එමෙන්ම මෙම අත්දැකීම් පටන් ගත්තේ 2018 ඩිසෙම්බර්වල උන්වහන්සේ කීස්බරුව ධම්මසරණ පන්සලේ වැඩසටහනින් වැඩසටහනේ සක්මන් කරමින් සිටින විටදීය. මෙම අත්දැකීම් නිතර සිදුවේ. සිත එක්තැන් කිරීමට නිමේෂයකින් පුළුවන්. සංඥා නිරෝධය සලායතන අත්දැකීම් පසුවිය. හරි හමු විය තේරෙන්නේ. එච්චරයි ඉවරයි. අ ඔව් ඒකනේ. ඉතරාට ගන්නත් දැ ඉතින් මම දැන් හිතලා කියන්න වෙනවා. මම දැන් කරගෙන යන්න දිගට ඒ කියන්නේ ඔය සලායතන නිරෝධ හර්ම ඒවා එච්චරම ලොකුවට දැනට හිතන්න යන්න එපා. හිත ඒ කියන්නේ අපි මේ අත්දැකීමට මුල් තැන දෙන්න. මේ භවනා කරන වෙලාවේදී පුළුවන් තරම් අත්දැකීමට මුල් තැන දෙන්න. ඒ කියන්නේ අපිට මේ කියන්නේ හිත මේ ඇස් පියාගෙන ඉඳද්දී කායික වශයෙන් දැනෙන ඇතිවීම නැතිවීම ස්වභාවය අපි ඊළඟට ඇස් අරගත්තට පස්සේ එළියේ එළියේ වුණත් පේන්න පුළුවන් ඒකේ වැරද්දක් නැහැ. ඉතින් ඇතම් යෝගීන් ඉන්නවා ඒ தત્ත්වයේ. කියන්නේ ආට හොඳට මේ හොඳ අපිටම ධාතු මනසිකාරයක් වැඩිලා මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට ප්‍රකට වුණාට පස්සේ කය ඇතුලේ ඇහැ වහගෙන ඉන්නකොට විතරක් නෙමෙයි එයා එළියේ එළියට ආවට පස්සේ සමහරට ඇහැ අරගෙන ඉන්නකොට හැම තැනම ඇතිවීම නැතිවීම ස්වභාවයක් වශයෙන් යාට දිස් වෙනවා. ඒක මේ අත්දකින්න යෝගින් ඉන්නවා. හින්දා ඒක ගැටලුවක් කරගන්න එපා. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. හයවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේගේ බොජ්ජංග ගැන කියා දුන් කරුණු හොඳින් හිතට වැදුනා. අද උදේ පරියංකයේදී ඒ ඒ ස්ටේජස් වලදී මම මේ ධම්ම විජය මේක ප්‍රීතිය වෙන්න ඇති මේ තැන්පත් වීම පස්සදී ආදී වශයෙන් ලේබල් ගැහුවා. මෙවිට වඳුරාට තැනදී නරියාගෙන් සිත ඉවත් වෙන නිසා මම කලේ වරදක්දයි පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. මාත් හිතන්නේ වැරද්දක් වගේ තමයි. <laughs> ඒ කියන්නේ දැන් අපි ඔතෙන්දී කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ඉතින් අර බුදුනුවණින් දැකලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා අපිට පෙන්ලා දෙනවා. එතනින් අදහස් වෙන්නේ අපි අපි මේ ඒ ඒ තැන්වලදී ආයා මේක මේකයි මේක මේකයි කියලා අපි කියවන්න ගත්තොත් අර කරන වැඩේ ආයි සම්පූර්ණයෙන්ම එනහිටිනවා. මොකද දැන් මේ ඒක ඒ ඇත්තම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ මේ තර්ක ඥානකින් මතු කිරීමක් මෙතන කරන්න කියන එකක් නෙමෙයිනේ. බොජ්ජංග මතු කරගන්න කියලා අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ එතන. අපිට තියෙන්නේ කටයුත්ත නිවැරදිව කරනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ මේ විදිහට හිත හැසිරීම තුලින් අන්න අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් අපි ඔන්න ආස්වාස ප්‍රස්වාසයේ මුලැමැදාග බලනවා. ඉතින් මුලැමැදාග හොඳට බලන්න නම් ඔන්න ඒ අරමුණේ හිත පිහිටවලා තියන්න ඕනේ. ඒතකොට අන්න සති සති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට මුල හඳුනා ගන්න හැටි, මැද හඳුනා ගන්න හැටි, හග හඳුනා ගන්න හැටි අපි ඊළඟට කෙටි විරාමයේ හඳුනා ගන්න හැටි ප්‍රාශ්වාසය හඳුනා ගන්න හැටි මේ ඔක්කොම හරහා හොඳට අපි සෙවිල්ලෙන් ඉදීම තුලින්ුයි ඒක හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේ හරහා ධම්මවිචය සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒ නිසා මෙතෙන්දී ඔන්න ධම්මවිචයක් වැඩෙනවා කියලා ඉතින් අපි කෑ ගහන්න ගියොත් ඉතින් වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා මේක يعني මේක හුදු සුතමේ ඥානයක් පිණිස තියාගන්න. මේ මිසක් අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ එක අතකින් මේ නැවත සුතමේ ඥානෙ එතෙන්ට ඉස්සරහට අරගෙන මේ ආ මෙතෙන්දි මේකය වැඩෙන්නේ මෙතෙන්දි මේකේ වැඩෙන්නේ කියලා එහෙම කතා කරන්න ගත්තොත් ඒ කියන්නේ වෙන වැඩේට බාධාවක් තමයි වෙන්නේ. අනි තවත් පැත්තක් තියෙනවා. ඒක හැබැයි සාමාන්‍යයෙන් අපි කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු හිත ලීන වේගනේ යනකොට ඊ අර අග්ගි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එක මතක් කරගත්තොත් බුදුරජාන් වහන්සේ කියන්නේ ලීන වේගෙන යනකොට අන්න එතෙන්දී හිත තැම්පත් කරන දේවල් කරන්න යන්න එපා. පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව කරන්න යන්න එපා. එනකොට ඔන්න ධම්මවිචයක්, වීරයක්, ප්‍රීතියක් අවදි කරගන්න. කියලා එතකොට අපි සාමාන්‍ය ගොන්න එක්ක මෙනෙහි කිරීමක් කරන්න ගන්නවා. එහෙම නැත්නම් හොඳට සෙවිල්ලෙන් බලනවා. ඒ අපි අර අර පැත්ත තමයි ඉෂ්ට කරන්නේ. ඉතින් අපි මේ මේ බුද්ධ වචනයට අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නයි තියෙන්නේ. ඒ නිසා අපි ඔක සුතමේ ඥානය වශයෙන් තිබුණා කියලා අර වැඩේ ලස්සන්ට කරගෙන යන වෙලාවේදී ඕක මතක් කරලා මේක අවුල් කරගන්න එක සුදුසු නෑ. හත්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක අධ්‍යක්ීම මුළු වැඩ මුළුව පුරාවටම ඔබ වහන්සේ විසින් මෙහෙවන ලද දවසේ දෙවන පරියංක වාරවලදී ඊතා ඉක්මනින් ඊතා ඉක්මනින්ම සමහර විට මෙහෙවීම අවසන් වීමටත් පෙර චිත්‍රේ චිත්ත ඒකාග්‍රතාවයට පැමිණ සිත සමාධිගත වී වැඩි වේලාවක් භාවනාවේ යෙදිය හැකි විය. ස්වයම් මෙහෙයුමක් ඇතිව කරන ලද පර්යංක භාවනාවේදී මේ తත්වය ඇතිවීමට සෑහෙන වෙහෙසක් ගත යුතුය ඇත. මෙයට හේතුව මාගේ ස්වයං විනයේ හෝ මාගේ භාවනා කරන පිළිවෙලේ අඩුපාඩුවක්ද උපදෙස් දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් ඕකේනම් ඉතින් අතනම දෙපැත්තම තියෙනවා. ඇතම් යෝගීන්ට මෙහෙවීමක් සහිතව කරන එක සමහරට හිරිහැරයක් වෙනවා. මොකද ඒ කියන්නේ අපි මුලින් ඉඳන්ම යනවා පැය භාගයක් විතරම. ඉතින් අර එක එක ඉතින් අතම හරීම කියන්නේ තමන්ගේ අත්දැකීමත් එක්ක මම කියන දේ එක එකටම වෙන්නේ නැහනේ. සමහරවිට ඒක එහෙම එහෙ වෙනවා. ඒතකොට සමහරවිට කැඩෙනවා. ආයෙත් හිතට කියන එක ඇහෙනවා ආයෙත් ඉතින් ආයෙ මුලට යනවා ඉතින් සමහර කෙනෙකුට ඕක කරදරයි සමහර කෙනෙකුට මේක ලස්සනට මේකෙන් හොඳට එකලස් වෙලා එනවා ඉතින් ඒ නිසා එකලස් වෙලා එනවනම් ඒ දේ හොඳට කරගෙන යන්න. පස්සේ පස්සේ හැබැයි හිත වැඩෙනකොට මේ මේ විදිහටම ඔක්කොම මේ කියන පිළිවෙලට මේ කියන පියවර ටික එහෙම්මම වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් අර පොදුවේ අපේ මෙහෙවුමක් සහිතව කරන ඉතින් ඒ මේ පරයන්කෙදි ඉතින් අර පොදු පොදු විදිහට මේ විදිහ උපදෙස් දෙනවා ඉතින්. ඒ නිසා දැනට ඒකේ හොඳට ප්‍රයෝජනෙ ලැබෙනවා නම් ප්‍රයෝජනෙ ගන්න. අටවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයට වාඩි වූ සැනින් සියලුම ස්පර්ශයන් පස්සේ ලෙසත් ඉන්පසුව ඇති වී නැති වී ගිය සියුම් කම්පන ස්වභාවය වේදනාව ලෙසත් පසුව පැමිණි සිතුවිල්ලක් සංඥා සංකාර ලෙසත් පෙරෙන්නට විය. මේ සියල්ල පසු කරගෙන යන භාවනාව තුල අවසානයේදී සියල්ල දැනගත් දැනීම විඥාණය නොවේදයි සිතුනි. මේ සියලුම හඳුනා ගැනීම මේවාට රිසිසේ ඇති වී එය තුලින් නැති වෙමින් අවසානයේදී සියල්ල උපුටා පෙන්වූ විඥාණයද නැති වී යයි. ඔබ වහන්සේ පැවසූ ලෙස සිතිවිල්ලක් යයි මේ සියල්ල ඉවත් කිරීමට ගියද සියල්ල තේරුම් කරගත හැකිවන්නේ ඒ ඒ එක් සිතුවිල්ලකින්ම යයි පසක් විය. තෙරුවන් සරණයි. ඔව් ඒක හරි. ඒ කියන්නේ දැන් අපි දේවල් හඳුනා ගැනීමත් සිතුවිල්ල කියනකට වඩා ඉතින් ඒ හඳුනා ගැනීම ඥානයක් වශයෙන් කියන්න පුළුවන්. ඒ ඒ ඥානය ඥානය කියන්නේ ඉතින් ටිකක් හිතේම ස්වභාවයක් තමයි. ඉතින් ඇත්තටම ඔක චිත්තක්ෂණ වශයෙන් හරි එහෙම ඉතින් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි සාමාන්‍යයෙන් ඔය විපස්සනා ආදී ටිකක් ගැඹුරට යනකොට කියන්නේ ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා. ඒ කියන්නේ දැන් අපිට මේ අරමුණක් තියෙනවා සංස්කාරයක් තියෙනවා ඒකට අපි කියනවා ඥාත කියලා. මේක තමයි හඳුනා ගන්න තියෙන දේ. අපි ඒක හොඳට හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න අපි තමු අන්න ප්‍රඥාවකින්. ඒක තමයි ඥාන කියලා කියන්නේ. ඊළඟට ඒ දැන් මේ ඥාත කියලා අපි හඳුනාගත්තේ දෙයට සිද්ධ වෙන දේත් බලනවා. ඒකේ තියෙන තියෙන ස්වභාවයත් බලනවා. ඒක තේරුම් ගත්ත ප්‍රඥාව තියෙනවා, ඥානය තියෙනවා. ඒකට සිද්ධ වෙන දේත් බලනවා. අන්න මේ උභෝපී විපස්සති කියලා කියන්නේ මේ දෙකම විපස්සනා ගන්නවා. ඒ නිසා මේ එහෙම පැත්තකුත් ඉතින් කතා කරනවා සාමාන්‍යයෙන් පට විපස්සනා කියලා එහෙම කියනවකට. ඒ කියන්නේ අරමුණත් විපස්සනා වෙනවා. ඒ අරමුණ දැනගන්නා සිතත් විපස්සනා වෙනවා. අරමුණ ඇතිලා නැතිලා යනවා. ඒක තේරුම් ගන්න ප්‍රඥාවත් ඇතිලා නැතිලා යනවා. ඒ නිසා දෙපැත්තම අහු වෙනවනම් කිසි වරදක් නැති දිගට කරගෙන යන්න. නවවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස චිත්තානුපස්සනාවෙන් හිත නිදහස්ව පැවතීමටත් හුස්ම රැල්ල ගෙවුණු පසු පවතින නිශ්චල බවත් ශබ්දයක් ගෙවී යාම අවසානය යතෙක් බැලීමෙන් පසු ඇතිවන නිහඬියාවත් එකම තැනක් නේද මේ සියල්ලම අරූපයද අරූපයද අරූපය කෙසේ වෙතත් ඉතින් එකක් කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ ඇත්තටම නිරුද්ධ වෙච්ච ස්වභාවයක් අපි හිතමු දැන් ඒ කියන්නේ දැන් අපි සද්දයක අවසාන වෙනකන් අහගෙන ඉන්නවා. අහගෙන හිටියට පස්සේ එතනත් ඒ ශබ්දයේ අවසානය හරහා කියන්නේ අපිට පුළුවන් වුණොත් සම්පූර්ණයෙන්ම ආයි කයක කයට හිත කියන්නේ සම්පූර්ණයෙන්ම බැස ගැනීමකින් තොරව ආයි වෙනත් රූපයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට ඒකට දාන්නෙත් නැතුව හිතේ සිතුවිල්ලකිනුත් තොරව ඉන්න පුළුවන් නම් අන්න හිතේ තියෙන අර දැනුවත් භාවයට තමයි එන්නේ. අපි දුන්න වේදනාව අධ්‍යා බලන් හිටියා. ඒ වේදනාවත් ඔන්න ඇතිවීම නැතිවීම දිහා බැලුවා. වේදනාව නැති වීගෙන යන දිහා බලාගෙන හිටියා. අන්න ඒ වේදනාව නැති වීගෙන ගියා නම් අර විදිහටම දැන් ආයි අපි රූපයකටත් දාන්නෙත් නෑ. ආයි සද්දයකට එය මොහකටවත් දාන්නේ අර හරහාත් එන්නේ මේ හුදු දැනුවත් භාවයට තමයි. අනිසිත භාවයට තමයි. ඉතින් කොයි කොයි පැත්තෙන් ගිහිල්ලා වුණත් සම්පූර්ණ අර විදිහට නිරුද්ධ වීමක් කරහා මේ දැනුවත් භාවයට එන්න අවස්ථාවක් තියෙනවා. ඒකයි ඉතින් කායानुපස්සනාවෙන් ගියත් අනිසිත භාවයට එන්න පුළුවන්. වේදනානුපස්සනාවෙන් ගියත් අනිසිත භාවයට එන්න පුළුවන්. චිත්තානුපස්සනාවෙන් ගියත් අනිසිත භාවයට එන්න පුළුවන්. ඔව් ඒක තමයි. ඔව්. දැන් එතෙන්දී මට හිතෙනවා මෙහෙම ඒ කියන්නේ දැන් ඉස්සර ඉස්සර මේ බ්‍රාහ්මණයෝ ඉඳන් හිතලා තියුණා සාමාන්‍යයෙන් මේ රූපයෙන් නිදහස් වෙන නම් අරූපය අල්ල ගන්න ඕනේ කියලා. එතෙන්දී අදහස් වෙන්නේ දැන් අරූප මේ මොකද්ද සමාධි පැත්තක්නේ. අපි දැන් හිතමු ඔන්න රූපාවචර සමාධි හර්මයේ තිබුණා. ධාන තිබුණා. මේකත් කරදරයක් හින්දා ඔන්න ඒගොල්ලෝ කියලා අරූපයක් අල්ලගත්තා. ඔන්න අරූපාවතර ධාන පැත්තකට ගියා. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්ලා දුන්නා මේ රූපෙන් බේරෙන්න කියලා අරූපයක් අල්ලලා හරියන්නේ නැහැ කියලා. දැන් දැන් මෙතෙන්දී ඇත්තටම යන්නේ අපි මේ අරූපයක් අල්ලගන්නත් නෙමෙයි. මෙතෙන්දී ඇත්තටම දැන් අපි තුමු අනිමිත්ත ස්වභාවයක් වගේ තත්වයකදී එහෙම හිත බැසගත්ත අරූප ධානයක්වත් නැහැ. ඒ නිසා මේ අතරත් වෙනසක් තියෙනවා. අපිට එතනත් අරූප ස්වභාවයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම අල්ලන්න කියලා රූපී දෙයක් නැහැ. නමුත් අරූපී දෙයකට බැසගෙනත් නැහැ. ඒක මේ ඕක විස්තර වෙනවා මේ මජ්ක්‍ධිම නිකාය උද්දේශ විභංග කියලා සූත්‍රයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපාවචර ධානය වල යම්ස කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ රූපාවචර ධානය තුළ විඥානය බැහැගෙන තියෙන්නේ. රූපාවචර ධානයෙන් ලැබෙන සුවය තුළ අන්න විඥානය බැස ගැනීමක් තියෙනවා. ඒ වගේම අරූපාවචර ධානවලත්. අරූපාවචර ධානවලත් මේ යම්ස යෝගාවචරයක් ඉන්නවා නම් ඒ තුළ විඥානය බැසගෙන තමයි ඉන්නේ. හැබැයි ඉතින් හරි සියුම් අපිට රූප නිකන් දැන් මේ ඔල්ලෝසෝ දිහා බලනවා වගේ නෙමෙයි දැන් ඔන්න අපි තුමු රූපාවචර ධානයකින් නැද්දී. ඒ දිහා ඒකෙත් ඉන්නා වගේ නෙමෙයි ඔන්න අරූපාවචර ධානය. හැබැයි එදෙන් බුදුරජාණන් වහන්සේ කියන ඒත් මෙතන අරමුණක් තියෙනවා. අරමුණක බැසගත් ස්වභාවයක් තියෙනවා. ඉතින් හැබැයි දැන් අපි හිතමු දැන් ඒ නිසා ඒ කියන්නේ බ්‍රාහ්මණීන්ට නැත්තම් ඒ මොකද්ද කාටද ආලාර කාලාම උද්දකරාම් පුත් ඒගොල්ලොත් දැන් ওই පැත්තෙන් ගියා. නමුත් ඒගොල්ලෝ නිවන් දැක්කේ නැහනේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඊට වඩා ප්‍රඥා මාර්ගයක් මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේක ආදීනව පෙන්ලා දෙනවා. මේක ඇතිවීම නැතිවීම ස්වභාවය පෙන්ලා දෙනවා. අනු විපස්සනාවක් හඳුන්ලා දෙනවා. ඒ හරහා හිත අතහරිනවා. හිත අතහරින්නේ ආයි මේ ඒ දැකපු සංස්කාරය විතරක් නෙමෙයි. ඊට පස්සේ ආයි ආ රූපය අල්ල ගන්න යන්නෙත් නෑ. ආරූපයක් අල්ල ගන්න යන්නෙත් නෑ. මොකක්වත්ම උපාදාන කරන්න යන්නේ නෑ. අන්නේ පැත්තක් තමයි එතකොට පෙන්ලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තරම කියන්නේ බ්‍රාහමණීන් පෙන්නන ඒ අරූපාවචර පැත්තකුයි බුදුරජාන් වහන්සේ පෙන්වන නිවනයි නැත්තම් ඔය අනිමිත්ත ශුන්්‍යත අපන්හිත පැත්ත හරහා යොමු කරන නිවනයි. කියන්නේ මෙතන අදහස් වෙන්නේ ශුන්්‍යත අනිමිත්ත අපන්හිත කියන්නේ නිවනේ කියලා. ඒවා විමෝක්ෂ මුඛ වශයෙන් පෙන්වන්නේ නිවන් දොරටු වශයෙන්. ඉතින් හරහා විවෘත වෙන මාර්ගය අතර ඉතින් ලොකු වෙනසක් තියෙනවා ඉතින්. ඔව්. ඒකට මේ අපිට ලේබල් එකක් දාන්න ඕන ස්වාමීන් වහන්සේ මේ අර ඔබ වහන්සේ කිව්වේ මේ මේ අනිශ්චිත අවස්ථාව විදිහට තමයි හඳුන්වන්න වෙන්නේ. මොකද ඒක තමයි බුදුරජාණන් වහන්සේ දැන් එක වචනයක් කියලා කියන්න බෑ. <clears throat> ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අනිසිත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දැන් තවත් ඉතින් සූත්‍රවලදී ඔය අනුපාදාන උපාදාන නොකරන தત્ත්වය. දැන් උදාහරණයක් වශයෙන් ඔය අනිසිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බජේ කියලා එහෙම ලස්සන මේ පාඩයක් එනවා මට සූත්‍රේ නම මතක් වෙන්නේ සුත්ත නිපාතේන සූත්‍රයකදී පබ්බාජනීය සූත්‍රය ඔන්න ඔහොමක් හරි නමක් තියෙන්නේ. ඒකෙදි කියන්නේ මේ අනිශ්චිතව මොකක්වත් උපාදාන කරන්නේ නැතුව සතිමත්ව අන්න භික්ෂුන් වහන්සේ නැත්නම් යෝගාවචරය කටයුතු කරගෙන යනවා. ඊළඟට තවත් ඉතින් ඔය දැන් දැන් ඔය බොජ්ජංග වඩන මට්ටම් දැන් ඇත්තටම අද ධර්මදේශනාවේදී කතා කරන්න බොජ්ජංග කියන්නේ බොජ්ජංග වලට එහා බොජ්ජංග තුලින් කොහොමද මේ තව මේ මට්ටම මතු කරගන්නේ කියන එක ගැන එතෙන්දී තව කියනවා විවේක විවේක ස්වභාවයක්. කියන්නේ දැන් මෙතෙන්දී මොකක්වත් හිතේ කලබලකාරීත්වයක් මේ ඇජිටේෂන් එකක් නැහැ. හිත තියෙන බව තැම්පත් වෙලා විවේක ස්වභාවයක්. ඊළඟට විරාග ස්වභාවයක්. දැන් දේවල් ගැන ඇල්මක් මොකක්වත් නැහැ. ඒ තියෙන්නේ නිකන් බොඳ වෙච්ච ගතියක්. ඊළඟට නිරුද්ධ වෙච්ච ස්වභාවයක්. දේවල් දැන් ඇතිවීම නැතිවීම ස්වභාවයේ නිරුද්ධත්වය දැකලා. ඉතින් ඒ පැතින් වලින් තමයි ඉතින් මෙතනට කිට්ටු කරගන්න වෙන්නේ. ඔව්. හොඳයි. හරි. දහවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ චිත්තානුපස්සනාව මතු පිට සමාධිය ගැඹුරට යාමේදී හිත තුලම සිටීම සියුම් අල්ලා ගැනීමක් නේද? මෙයත් අතාරින්න ඕනෑ නේද? එසේම අනිත් අතට වර්තමානයේ හිත තුලම සිටීම අනිශ්චිත ස්වභාවය නිදහස් කළ විට වර්තමානයෙන් පමණක් වර්තමානයේ යම් පමණක් පිටපනිනවා නේද එසේම හිත අනිශ්චිතව ඇති විට නිදිමත දැනෙන්නේ නැත ඉරියව්ව වෙනස් වන්නේද නැත දවසම ප්‍රබෝධයෙන් ගත කළ හැක භාවනාව සැහැල්ලු දෙයක් බවට පත්විය ඔව් අත්‍තරම ඒ කියන්නේ අනිශ්චිත භාවය පුරුදු වෙන්න පුරුදු වෙන්න ඒක තමයි වෙන්න තියෙන්නේ කියන්නේ සැහැල්ලු ස්වභාවයක්, හිතේ දුක් දුම්නස් අඩු වෙච්ච ස්වභාවයක්, දේවල් අල්ලන්නේ නැතුව, උපාදාන කරන්නේ නැතුව, දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව ඉන්න ස්වභාවයක් තමයි ඉතින් වෙන්න ගන්නෙ. ඉතින් ඒකම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සතිපට්ඨානය දියුණු කිරීම හරහා වෙනවා කියලා පොරොන්දු වෙන්නේ. කියන්නේ හිතේ දුක් දුම්නස් අඩු වෙන්න ඕනේ. හිත පුළුවන් තරම් කෙලෙසුන්ගෙන් මිදෙන්න ඕනේ. උපාදාන වලින් ඈත් වෙන්න ඕනේ. ඉතින් ඒ තත්ත්වය තමයි වෙන්න තියෙන්නේ. දැන් අර මෙතන කියනවා හිතේ ඒ අනිසිත භාවය තුළ ඉඳීම තුළ අනිසිත භාවය අල්ල ගන්නවද කියලා අනිසිත භාවය අල්ලලා නම් ඉතින් ඒතරත් අනිසිත නැහැ. මොකද අපි ඒකත් අල්ලලානේ. දැන් ওই ප්‍රශ්නේ නගනවා ඇත්තටම මේ ආනන්ද සප්පාය සූත්‍රයේදී. ආනන්ද සප්පාය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා දැන් ඔන්න විපස්සනා වඩන යෝගාවචරයෙන් ඉන්නවා. හොඳට දැන් මේ අනිසිත භාවයක් ඉතින්දී ඇත්තටම ඔය ආනන්ජ ආනෙන්ජ ස්වභාවයක් කියලාද ඔහෙද වචනේ පාවිච්චි කරන්නේ. හොඳටනේ නොසැලෙන ස්වභාවයක්. දැන් මේක අරමුණු කරනවා. දැන් මේ කරන ඔක්කොමලා නිවන් දකින්නද කියලා අහනවා. <laughs> ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඇතමෙක් නිවන් දකින්න ඇතමෙක් නිවන් දකින්න නැහැ කියනවා. එතකොට නිවන් දකින්න නැති පිරිස මොකද වෙන්නේ? ඒගොල්ලෝ මොකද වෙන්නේ? <laughs> ඒක අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ අනිසිත භාවය අල්ල ගන්නවා. ඒ කියන්නේ එතනත් අර එතන සමාධිමත් වීමක් තියෙනවා. ඉතින් අරූපය අල්ලව ගැනීම වගේම තමයි. එතනත් ඉතින් අනිසිත භාවය තුළ තියෙනවා එක්තරා අන්දමක සෝදාවි බවක්. එතන සමාධිමත් භාවයක් තියෙනවා. ඒකට අපි ලොල් වුණොත් ඒක හරහා ඒ යෝගාවචරය ඒකාතරින් නැතුව ගිහිල්ලා කෙලින්ම නේව සංඥා නා සංඥායතනෙ උපදිනවා කියනවා. ඔව්. ඒ නිසා මේ يعني මේ එකක්වත් අල්ලන්න නෙවෙයි තියෙන්නේ. يعني බුදුරජාන් වහන්සේ පෙන්වන ධහම පුදුමාකාර ධහමක්. ඒ හැම කොටසක්ම තියෙන්නේ අවස්ථ يعني ඒකේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්න තියෙන්නේ. يعني පුදුම දහමක් ඇත්තන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එකක්වත් අල්ලන්න නන් නෙවෙයි තියෙන්නේ. අනිශ්චිත තැනක්වත් අල්ලන්න නෙවෙයි දීලා තියෙන්නේ. ඒක පාවිච්චි කරන්නේත් මේ කෙලස් ටික නැති කරගැනීමේ උපක්‍රමයක් වශයෙන්. එච්චරයි. කෙලස් ටික නැති වුණාට පස්සේ හැබැයි ඉතින් අනිශ්චිත තියුණයි කියලා ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. අල්ලන්නේ නැහැ හිතේ තණ්හාවක් නැහැ. තණ්හාව නැත්තම් ඉතින් මොකක්වත් අල්ලන්නේ තියන්නේ තණ්හාවටම පාර දුන්නාට පස්සේ තණ්හක්කය කියන්නේ යන්න බුදුහාඳුර කෙලිම කරන නිවනයි කියලා. තණ්හාව ෂේ කරා නම් ඊට පස්සේ ඉතින් නිවන් දැක්ක තමයි. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ හැම දෙයක්ම උපක්‍රම. මේ ඔක්කොම අපිට ඒ යුගයේදී හම්බෙන ආයුධ කියලා හිතවම හරි. අපි එක එක රළු රළු ආයුධ හම්බ කරනවා මුලදී. ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. ඊට පස්සේ ඊළඟ සෙට් එකක් හම්බනවා. ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. ඊළඟට තව ඊට වඩා සියුම් ආයුධ ටිකක් හම්බනවා. ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. ඉතින් මේ ඔක්කොම කෙලස් කෙලස් දුරු කර ගැනීම සඳහා පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි. හරි. අනිසිත භාවය අල්ලගත්තද? අය අන්න ඒකත් ඇත්ත. දැම්ම මත හරිනත් එපා හැබැයි. ඒ කියන්නේ අපි පුරුදු කරන කාලෙදී අල්ල ගන්නත් වෙනවා. දැන් අපි නිමගේ නගිනකොට තාම යටනම් ඉන්නේ අනිවාර්යෙන් මේක අල්ලගෙන නගින්න වෙන්නේ. ඉතින් එහෙනම් මේ තාම සුදුසු ඒ කියන්නේ අවස් මේ අවස්ථාව එනකන් අතරින්නත් එපා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ එහෙම නෙමෙයි මම ඇහුවේ. ඒ අනිශ්චිතභාවයට යන්න එහෙම හිත හිත පවත්ව ගන්න පවත්වගෙන ඉන්න එක අතෑරියොත් හිත පවත්වගෙන ඉන්න යම් වෙහසක් වගේ වෙහසක් එහෙම තියෙන්න ඕනේ නැතුව තියන්න බෑනේ ඒක අතෑරියොත් අර නිින්දකට වැටෙන අර නොදන්න තැනකට යන එහෙම දෙයක් වෙනවානේ. එතකොට වර්තමාණයෙන් අපි ගිලිහිලා යනවා. <coughs> ඒක තමයි ඇත්තටම ඕකෙදි මුලදී මුලදී තමයි අපි පොඩ්ඩක් ඔතන මෙහෙවීමක් කරන්න වෙන්නේ. يعني මුලදී ඇත්තටම අපි සමාධියක් සමාධියක් කරහා යන ගතියක් තියෙනවා. හැබැයි ටික ටික ටික මේ يعني දැන් ඇත්තටම අපිට එහෙම මෙහෙවීමක් කරන්න වෙන්නේ එක ප්‍රශ්නයක් තමයි හිත නැත්තම් නිත්තින මිදිර වැටෙනවා. එක ප්‍රශ්නයක් ඒ. එහෙම නැත්තම් හිතට කෙලස් එනවා. මොන හරි හිත දුවනවා. ඉතින් ওই දෙක වළක්වා ගන්න අපිට යා පීරයෙන් සමාධියෙන් මේක අනිත්‍යයට එන්න නොදී පුළුවන් තරම් නිකන් වැට ගහගෙන තමයි මේක අල්ලන්නේ. හැබැයි ඔය தත්ත්වෙම දිගට තියෙන්නේ නැහැ. ටික ටික අපි තව වැඩ කරගෙන යනවා ඉස්සරහට යනවනේ. ඉස්සරහට යනකොට දැන් අපි තව තව ශක්තිමත් වෙනවා, නිින්ද යන්නේ නැතුව ඉන්න පටන් ගන්නවා, මේ හිතේ සංවේදී භාවය වැඩි වෙනවා. දැන් අරමුණක් නැති වුණත් නිින්ද යන්නේ දැන් අපි හිතන්න මෙහෙම අපි ආපි අපි ආපු ක්‍රමේ මතක් කරගත්තොත් අපි හිතමු ආනාපාන සතිය වඩනවා. මුලින් දැන් පටන් ගත්තා කියලා හිතන්න. දැන් අපි හිතමු ඔන්න ආනාපාන සතිය වඩන්න ආවහම හුස්ම රැල්ලේ හිත එකඟ වෙන්න පටන් ගත්තාම නිින්ද යනවා. මොකද මේ අනිත් දැන් ඔච්චර මේ කාම ලෝකේ ඉඳලා මේ චිත්‍රපටි බලලා ටීවී බලලා ආපු මිනිස්සුයන දැන් මේ හුස්ම රැල්ලක් දිහා බලන් ඉන්නේ. ඉතින් ඒතකොට නිින්ද යනවා. <laughs> ඊට පස්සේ ඔන්න දැන් ඒක තුල ඉන්න පටන් ගත්තට පස්සේ ඔන්න කාලයක් යනකොට ඔන්න නිින්දයක් නැහැ. හුස්ම රැල්ල තුල ඉන්න පුළුවන් නිදා ගන්න නැතුව. ඊට පස්සේ ඔන්න හුස්ම රැල්ල සියුම් වේගන යනවා. ඒතකොට සියුම් වුණාම නිින්ද යනවා. ඊට පස්සේ අන්න දැන් ආයෙ තව ඉන්නවා. තව ඉන්න ඉන්න දැන් ඒ සියුම් භාවය තුලත් නිින්ද යන්න නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ දැන් අරමුණ අපිටම අයින් වුණා කියලා. දැන් අනිසිත භාවයක් කියන්නේ අරමුණක් නැති තරම් ස්වභාවයක්නේ. එතෙන්දී ඔන්න නිින්ද යනවා ඊළඟට. දැන් මොකද තාම හිතට අරමුණක් ඕනේ නිින්ද නැතුව ඉන්න නම්. දැන් මෙතෙන්දී නිින්ද යනවා. ඊට පස්සේ දැන් ඒකත් පුරුදු කරන්න ඕනේ. ඒකයි පුහුණුව කියන එකේ වැදගත්කම ඒකයි. මේ තියරි අපි දැනගත්තා කියලා වැඩේ හරියන්නේ අපි ඒක නැවත නැවත බහුලීකృత කරන්න කරන්න දැන් ඔන්න අරමුණකින් තොරව ඉන්න ස්වභාවය තුළ කොහොමද නිින්ද නිින්දට දාගන්න නැතුව ඉන්නේ. කියලා අන්න මේ සමාධිමත් බවත් එනවා. දැන් ඔක ඉතින් මේ උඩ යට යමින් තමයි පුරුදු කරන්න වෙන්නේ. ඇතැම් වෙලාවකට නිදි. ඇතැම් වෙලාවකට ඉන්නවා අවදියෙන්. ඉතින් එහෙම කරලා තමයි පුරුදු කරන්න වෙන්නේ කොහොමද දැන් අරමුණකින් තොර වෙලා අරමුණ නිකන් සම්පූර්ණයෙන් නැති වුණ අවස්ථාවේදීත් හිත අවදිමත්ව ඉන්නේ. ඒ ලොකු සනස කියන නින්දට අවදි වෙනවා කියලා. අන්න ඒ වගේ තත්ත්වයක්. ඒ කියන්නේ දැන් මෙතන නින්දක් යගේ යනවා අරමුණක් ඇත්තෙත් නැහැ. දැන් කොහොමද මෙතෙන්දි අවදිමත් බවක් හදන්නේ? ඉතින් ඔකට තමයි වෙලාව යන්නේ. ඉතින් ඔක්කොම ඉතින් ඕවා පුහුණු කරලා කරලා කරලා තමයි අන්න අනිශ්චිතවත් ඉන්නවා නිදියාගන්නෙත් නැහැ. අපි ඔන්න ඔකත් ජයගත්තා. දැන් ඔත ওই තත්ත්වේ ඉන්නවා ඒත් හොඳ සමාධියකින් ඉන්නේ. නැත්තම් ඒත් අරමුණු වෙනවා. ඉතින් දැන් දැන් දැන් ටික ටික මේකට වෙන්න ඉඩ හරිනවා. වෙන්න ඉඩ හරින්න වෙන්න ඉඩ හරින්න තමයි අන්න අතහැරලා දාන්නේ. කවන්නේ හිතට ආවත් කමක් නෑ දැන් සිතුවිලි ටික. ආවත් කමක් නෑ කෙලස් ටික. අන්න දැන් කෙලස් හඳුනා ගැනීම ප්‍රහාණය කරනවා. දැන් හිතන්න අපි හිතමු දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ தත්ත්වේ. උන්වහන්සේ මේකක් අල්ලලත් නැහැ, කෙලසුත් නැහැ. <laughs> එහෙමනේ අපිට තේරුම් ගන්න තියෙන්නේ. උන්වහන්සේ ආයේ විශේෂයෙන් යමක් කරන්නේ දැන් කෙලෙසුන්ගෙන් තොරව ඉන්න කියලා. මුකුත් කරන්නේ නැහැ හැබැයි කෙලෙසුත් නැහැ. නේද? ඉතින් ඒ தත්ත්වෙට තමයි අපිත් යන්න තියෙන්නේ. નિરાයාසයෙන් කෙලස් නැහැ. දැන් අපි ආයාසයෙන් කෙලස් නැත්තේ තාම. අපි දැන් සමාධියක් එක්ක යන්තම් මේ ශක්තිමත්ව ඉන්නකොට කෙලස් නැහැ. හැබැයි අතාරිය ගමන් එනවා. ඒකයි ඉතින් අපේ தත්ත්වය ඕක. ඉතින් අපි ඒ ඉතින් කෙලස් වලට එන්න දිදී යන්න ප්‍රහාණය කරන්න ඕනේ. ආයි මතු වෙන්න දෙනවා ප්‍රහාණය කරනවා. මතු වෙන්න දෙනවා ප්‍රහාණය කරනවා. ඉතින් ඕවා ෂේ වෙලා ෂේ වෙලා ෂේ වෙලා යන්න වෙනවා. <laughs> ඒකයි ප්‍රතිපදාවක ප්‍රතිපදාවක් හරහා මේක යෙදීම හරහා මේවා ෂේ වෙලා යන්න ඕනේ. ආශ්‍රෝ ෂේ වෙන්න ඕනේ. ඔව්. චිත්තානුපස්සනාව ඒ විදිහට කරද්දී අර වෙනදා ඔළුව නැවෙන ඒවා වැටෙන ඒවා ඒව සිද්ධ වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණ අවදියෙන් ඉන්න හින්දා. හැබැයි එතන වීරය වැඩි වෙන්න පුළුවන්. චුට්ටක් බලන්න. ඒ තමයි දැන් මේ මේ தત્ත්වය පවත්වන්න හැබැයි පුළුවන් තරම් රිලැක්ස් පිට. සම්පූර්ණයෙන් බොහොම මේ සැහැල්ලුවෙන්ම කරන්න. නැතුව හොඳා ග්‍රහණය කරගෙන කිටි කිටි යන්නත් එපා. එතෙන්ද හිතට ඒකත් බරක්නේ. හිතට නිදහසේ ඉන්න දෙන්න බොහොම ස්වාභාවිකව. හිතේ පොඩ්ඩක් නිකන් හැමතිස්සම Taman තුලට ඇවිල්ලා පරීක්ෂා කරලා බලන්න මගේ හිතේ ආතතියක් තියනවාද? කොහේ හරි ඔළුව නිකන් තද වෙලා වගේද? නැත්තම් නිකන් දිව තල්ලට තියලා තද කරගෙන දින්නේ. දත් පිටි කාගෙන දින්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ අපි එතකොට අනවශ්‍ය වීරයක් හදන්නේ. ඒ කියන්නේ චිත්තානුපසනාවට යද්දී අනිවාර්යෙන් අපේ කය සැහැල්ලු වෙන්න ඕනේ. තව තව ඒ කියන්නේ සැහැල්ලු වීමකට මිසක් ආයේ රළු වීමකට යවෙන්නේ නැහැ. යනවා නම් ඒ කියන්නේ අපි කොහරි වරද්දගෙන තියෙන්නේ. ආ එහෙනම් මේ සමාධියට යන්න පුළුවන් මේ මෑණී කියන එක ඇත්ත. කියන්නේ අපි දැන් ආයේ කිටි කිටි අල්ලලා මොකක්වත් අරමුණකට එන්න නොදී මේක පවත්වන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක් තමයි. හැබැයි ඒ හරහා ආතතියක් ගොඩනගෙනවා. මේ ආතතියත් අඩු අඩු වෙන්න ඉඩ දෙන්න. මේකෙදිමද ස්වාමීන් වහන්සේ අර චිත්ත වර්ග ටික අපි අඳුනාගන්නේ අර චිත්තානුපස්සනාව කියන්නේ චිත්තානුපස්සනාව තමයි හඳුනගන්නේ. ඇත්තම දැන් චිත්තානුපස්සනාවෙන් ඒව හඳුනගෙන ඒවත් අයින් වුණාට පස්සේනේ අනිසිත භාවයකට එන්නේ. එතකොට ඉතින් ආයි අරවා එන එකක් නැහැ ඉතින්. ආවොත් ඉතින් ඒව හඳුනගෙන අතහැරලා දාන්න. ඔව්. හොඳයි. හොඳයි. වෙනස දැන් අර කෙලෙස් සම්බන්ධයෙන් එතකොට ඔබ වහන්සේ මේ කිව්වේ කෙලෙස් ප්‍රහාණයකට තමයි යන්න ඕනේ කියලා. ඔව්. එතකොට අපි හිතමු අපි මොකක් හරි ධර්මයක් අවබෝධ කරගෙන මොකක් හරි ඉක්මනට අවබෝධයෙන් ආ දැන් වැඩේ හරි කියන ක්‍රමයක් ඔබ වහන්සේ වදාරන්නේ නැහැ කියන්නේ. කෙලෙස් ප්‍රහාණයෙන්ම තමයි අපි දැන් ඒ කියන්නේ මොකක් හරි ඉදිරියට යෑමක් ගැන කතා කරන්නේ. ඔව් ඉතින් අවබෝධය කියන්නේ කෙලෙස් ප්‍රහාණය තමයි ඉතින් නේද? ඒ කියන්නේ අපි දැන් ප්‍රතිපදාවක් නේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම. ප්‍රතිපදාවක් හරහා තමයි කෙලෙස් ප්‍රහාණයක් වෙනවා කියන වෙන හැටි අපිට තේරුම් ගන්න තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ඍජුවම ප්‍රකාශ කරන ඔය පහරාද සූත්‍රයේදී මේ එක මොහොතෙන් නැතනම් ෂණිකව රහත් වීමක් මම පෙන්වන්නේ නැහැ කියලා. ඒක උපමාවක් වශයෙන් දෙන්නේ මේ දැන් අර පහරාද අසුරේන්ද්‍ර කියනවා අසුරය කැමතියි කියලා මේ මුහුදට මොකද මේ මුහුද ක්‍රමානුකූලව ගැඹුරට යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ කියන ඒ වගේම තමයි මගේ ශාසනයත්. මේ ශාසනයත් මම එක්වර රහත් ප්‍රකාශ කරන්නේ නැහැ කියනවා. මේකේ ක්‍රමානුකූලව යන ප්‍රතිපදාවක් තියෙන. මොකක්ද ඒ කියන්නේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඉතින් මේ වගේ අනුපූර්ව ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් ඕක ඉතින් නොඑක ආකාරයෙන් කියලා තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අනුපුබ්බේන මේ දහවි තෝක තෝකං කනේ කනේ කියලා තියෙන්නේ. අර අනුපුබ්බේන මේ දහවි තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජ තස්සේව නිද්ධමේ මල මත්තනෝ කියලා ගාතාවක් තියෙන ධම්මපදේ. ඒකෙදි කියන්නේ අර කම්මල් කරුවෙක් අපිටම මේ සරණාභරණ මේ පිරිසුදු කරන මිනිස්සෙකුට සරණාභරණයක් ගෙනලා දෙනවා. දුන්නාට පස්සේ මිනිස්සයා ඒක නැවත නැවත අතුල් වෙලා අතුල් වෙලා අතුල් වෙලා සෝදලා සෝදලා එක එක ද්‍රාවණ වල දාලා දාලා තමයි මේක සම්පූර්ණයෙන් පොඩ පොඩ පොඩ පොඩ මාලයක් ගෙනලා දුන්නේ කියලා දන්න පුරුකෙන් පුරුක පුරුකෙන් පුරුක තමයි යා පිරිසුදු කරන්නේ. එහෙම කළා තමයි මේක නැවතත් අන්න සරණාභරණය පිසුදු කරලා ගන්න. බුදුරජාන් වහන්සේත් කියනවා අන්නේ වගේ කියලා මේ ප්‍රඥාවන්තයා මේ මේ පොඩ පොඩ තෝකන් තෝක තෝකන් ටික ටික තමයි මේක පිසුදු කරලා ගන්නෙ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන එක අපි ප්‍රතිපදාවේ යන්න ඕනේ. ඒ යනකොට මේක තින් පිරිසුදු වෙයි පිරිසුදු වෙයි පිරිසුදු වෙයි යාවි ඉතින්. දැන් ඉතින් මට හිතෙනවා මෙතෙන්දී අපිට හුඟක් මේ එන ගැටලුව තමයි එහෙනම් දැන් බුදුරජාන් වහන්සේගෙන් බණ අහනවා ටක් ගාලා සෝවන් වෙනවා ටක් ගාලා රහත් වෙනවා ඉතින් ඒකට ඒතර මොකද වෙන්නේ කොහොමද ඉතින් එතෙන්දී ඇත්තටම අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් කියන්නේ බුදුරජාන් වහන්සේ සතු ඒ හැකියාව අපි කාටවත් නැහැ කියන්නේ බුදුරජාන් වහන්සේ බණක් කියන්නේ ඒකම කමඨහනක් වෙලා ඒකම භාවනාවක් වෙලා මොකද උන්වහන්සේ සතු අසහාය ශක්තියක් තියෙනවා බණ අහන කෙනාගේ හිතේ ආශ්‍රවය ධර්මයන් කොහොමද ෂය වෙන්නේ කියලා දැක දැක බණ කියන්න. එහෙම එකක් ශ්‍රාවකීන්ටවත් නැහැ. ඒ කියන්නේ සරියුත් මහරතන් වහන්සේටවත් තිබිලා නැහැ. සරියුත් මහරතන් වහන්සේ පවා දිගට බණ කියනවා. එතකොට ඒ වෙනකොට අහන් හිටියගෙන රහත් වෙලා ඉවරයිලු. ඔව්. දැන් එහෙම අවස්ථාවක් තියෙනවා. මේ බුදුරජාන් වහන්සේ ඒකදී මේ උදානයක් ප්‍රකාශ කරනවා. ඔය උදාන පාළිය තියෙනවා මේ මට හරියට එන්නේ ඔළුවට මට මතක විදිහට දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේ වගේ මට මතක කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට දැන් සරියුත් වහන්සේ දැන් හම්බෙන්නේ හම්බෙලා ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් ඉතින් ධර්ම දේශනා කරනවා. අර ස්වාමීන් වහන්සේත් හරිම මේ නිහතමානී උන්වහන්සේ දුන් බණ අහගෙන යනවා. උන්වහන්සේ රහත් වෙනවා. උන්වහන්සේත් රහත් වුණා කියලා කියන්නේත් නැහැ. දබ්බමල්ල ස්වාමීන් වහන්සේ. දැන් උන්වහන්සේ අරහතටපත් වෙලා උන්වහන්සේ ධර්ම ගෞරවයෙන් දැන් මේ සරියුත් මහ රහතන් වහන්සේ කියන බණට අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ කොහෙද වැඩ ඉඳගෙන සාදු කියනවා. කියලා උදාන උදාන මේ වාක්‍යයක් තියෙනවා. උදාන ගාතාවක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේට පමණයි මේ බඳු හැකියාවක් තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන ඉතින් යන පාරේ යන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි. 11 වෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම බැලීමේදී පිම්බීම මුලමැද අග බලන්නේ කෙසේද? සබ්බකාය පටිසංවේදී කියන යනුවෙන් අදහස් කරන්නේත් මෙයමද? දෙවනි එකම දෙවනි කොට වෙන අපි මෙතන කතා කරලෙමු. ඔව් පිම්බීමේ මුලමැද අග බලන්නේ කෙසේද? දැන් අපි සාමාන්‍යයෙන් දැන් පිම්බීමකින් තොරව අපි තුමු දැන් හැකිලිම අවසන් වුණාට පස්සේ තාම පිම්බීම පටන් ගන්න නැහැනේ. එතන ඉඳන් තමයි ඔන්න පිම්බීම පටන් ගන්න. එතන ඒ ඒ ස්වභාවය තමයි එතකොට අපිට කියන්නේ මේ දැන් අපි මේකේ අල්ලගන්න වෙනවා යම්කිසි මධ්‍ය ලක්ෂයක්. බේස් ලයින් එකක්. එතනින් පස්සේ ඔන්න අපි තේරුම් ගන්නවා මේ හරියට එනකොට තමයි ඔන්න පිම්බීම. මේ හරියන්න පිම්බීම පටන් ගැනීම. ඔන්න මේ හරියට ආවා. ඔන්න මැද. ඔන්න ආයි ආයෙත් මෙතන මැද්දට ආවෙලා නැවතුණා. ඔන්න පිම්බීමේ අවසානය. ඒ වගේ ඉතින් අපි අපිම තමයි ඉතින් ඔතන යම් සීමාවක් පනව ගන්න වෙන්නේ. එතකොට තමයි අන්න පිම්බීමේ මුල, මැද, අග කියලා තේරුම් යන්නේ. අන්න ආයෙත් නිශ්චල වුණා. ඒ නිශ්චල ස්වභාවය තමයි අපිට තේරෙන්නේ ඔන්න මොකක්වත් දැන් දැනෙන්නේ මොකද දැනීමක් පහළ වෙන්නේ එතෙන්දී පිම්බීමක් හෝ හැකිලීමක් තියෙන වෙලාවේදී මුකුත් දැනෙන්නේ නැති විරාමයක් නැත්නම් හිස් ස්වභාවයක් හිඩසක් කියලා හඳුනගන්නේ අර මේ මැද්ද පැත්ත මැද ස්වභාවය ඊට ඔන්න ආයෙත් හැකිලීමේ ඔන්න ආයෙත් පටන් ගන්නවා ඒකේ අනිත් අනිත් දිශාවට සිද්ධ වෙනවා. ඒතකොට ඒකේ මුලැමැදාග හඳුනගන්න පුළුවන්. උදෑසන මෙහෙයවීමත් සමග කරන ආනාපාන සති භාවනාව සමග පිම්බීම හැකිලිම බැලීමේ පියවර හතරක් අප වෙනුවෙන් කරුණාවෙන් පෙන්වන මෙහෙවන මෙන් ඉල්ලමි. වරදක් ඇතොත් සමාවන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක අර මට හිතෙන දැන් අර ආනාපාන සතියත් එක්ක ගලපලා කියන්න කියන එක තමයි මට හිතෙන්නේ දැන් මේ කියන්නේ. දැන් අපිට මුලින්ම බුදුරජාණන් වහන්සේ කියන සතෝ වස්ස සති සතෝ පස්ස සති. ඒ වගේම පිම්බීම හැකිලීමට දැම්මොත් අපිට තේරුම් ගන්න තියෙන්නේ සතිමත්ව පිම්බීමක් සතිමත්ව හැකිලීමක් දැන ගැනීමක් පමණයි එතන තියෙන්නේ. හිත නිකන් ඔන්න වර්තමානට පිහිටෙව්වා. ඊට පස්සේ අපි හිතමු මේ දේ පිහිටවගෙන ඉන්නකොට ඇතම් වෙලාවට ඔන්න තේරෙනවා ඔන්න එක පිම්බීමක් සිද්ධ වුණා. අපි තුමු දැන් ඒකෙත් ඔන්න තව ටිකක් ඊට කලින් තව පියවරක් හඳුනා ගන්න පුළුවන්. ඔන්න මේක පිම්බීමක් මේක හැකිලීමක් කියලා දෙක වෙන් කළාත් හඳුනාගත්තා. ඊට පස්සේ ඔන්න මේ ළඟ ළඟ තියෙන පිම්බීම් දෙකක් 100ක් සමාන නැහැ කියලා අපි නිකන් අනුමානයක් කරගෙන බලනවා මොනවාද මේගොල්ලන්ගේ තියෙන වෙනස්කම්. බලාගෙන ඉන්නකොට තේරෙනවා අපි තුමු එක පිම්බීමක් සෑහෙන වෙලාවක් ගත වුණා. අපි දුන්න නිකන් තේරෙන්න කියනවනම් අපි දුන්න එක තප්පර 10ක් සිද්ධ වුණා කියලා. ඒ තප්පර 10ක්ම ඔන්න මේ එක පිම්බීමක් සිද්ධ වුණා. නමුත් ඊළඟ පිම්බීම ඔන්න තප්පර 5යි සිද්ධ වුණේ. ඒක ඉක්මනටම ටක් ගාලා අවසන් වුණා. යා අර විරාමයට ආව ඉක්මනටම. අන්න එතකොට තේරෙනවා මේ පස්සේ සිද්ධ වෙච්ච පිම්බීම කලින් එකට සාපේක්ෂව කෙටි. නැත්නම් කලින් එක පැවතුනේ තප්පර 5යි. ඔන්න දැන් එක ඊට වඩා යන ගතියක් තේරෙනවා. ඒක දිගට යන ගතියක් තේරෙනවා. ඔන්න ඒක තප්පර 10ක් ගත වුණා. එhmenනම් මේ දැන් එක දිගයි. අන්න එතකොට අර ආනාපානයත් එක්ක ගැළපෙන සබහායක් තියෙනවා. ඊළඟට අපි හිතමු මේකේ මුල මැදාග බලනවා. ඉතින් අරකම තමයි සබ්බකාය පරිසංවේදී කියලා කියපු එකම තමයි මෙතෙන්ටත් දාන්න වෙන්නේ. පිම්බීමේ මුලැමැදාග බලනවා, හැකිලීමේ මුලැමැදාග බලනවා. ඉතින් මේක බලන්න බලන්න හොඳට මේ තේ තුල নিমග්න වෙලා බලන්න බලන්න මේකෙත් තැම්පත් වීමක් සිද්ධ වෙනවා. එතකොට අර සබ්බකාය මේ මොකද්ද? පසම්භයං කාය සංඛාරං කියන එකට සමාන ස්වභාවයක් තමයි තියෙන්නේ. දොළොස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින තුල මගේ භාවනා ගමනේ පහසුවක් අද්දුටුවෙමි. විවේකී වරහන් ඇතුලේ නිකෙල ස්ථානයේ වෙත යාම බහුලීකත කිරීමට හැකිවිය. ආශ්වාස ප්‍රාශ්වාස යේ අග ධාතු ධාතු මනසිකාරයේ අවසන් වී නැතහොත් සිතිවිලි අග මෙම ස්ථානයට ස්පර්ශ කිරීමට පහසු විය. එක් පරියංකයක අත්දැකීම් වார்த்தාවට ඇතුළත් කිරීමට සිත් විය. ඊයේ රාත්‍රී පරියංකයේදී එකවර සියල්ල නැති වූ ගතහා සිතද වරහන් ඇතුලේ තියෙනවා ලොක් වුණා වගේ දෙයක් සිදුවිය. ආස්වාස ප්‍රාස්වාස නොපෙනී. විවේක ස්ථානයේද නැත. සිතේ සුළු චකිතයක්ද විය බය වැනි චකිතයක්. මීට කලින් පැයක දෙකකදී මෙම తත්වයේ අද්දුටුවෙමි. මෙවර ඕන දෙයක් වෙන්න හිතා එම తත්වයට මුහුණ දුන්නෙමි. ශාරීරිය ඌ වේදනා මතුවිය. එය සතියට ලක්කල විට අලුත් කවුළුවක් විවෘත විය. එනම් මාගේ නැති වී තිබූ මූල කර්මස්ථානය මතුවීමයි. මූල කර්මස්ථානය අමතක කර භාවනා කළ බවක් හැඟුණි. ඒ වගේම හිත වැඩි කැමැත්තක් විවේක ස්ථානයේ වෙත යාම බව මට සිතුණි. ලොකු ස්වාමින් වහන්සේ දුන් උපදෙසක් මතක් වී එනම් මූල කර්මස්ථානය හා අනිමිත්ත ස්වභාවයට සමහිත පැවැත්වීම සුදුසු බව. ඒ අනුව භාවනාව කරගෙන ගියෙමි. මූල කර්මස්ථානය හා විවේකී ස්ථානය සමසමව හිත රැඳවීම ගැන ඔබ වහන්සේගෙන් ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙසක් පතමි. ඔබ වහන්සේ දුන් කමඨහන් මාහට අතිශයින් ගැළපුණු බව සඳහන් කරන්නේ සතුටිනි. ත්වන් සරණයි. ඔව් oh, eh. <coughs> ඒක තමයි අර මං හිතුවේ අර දැන් අපි අනිමිත්ත සබහාය වුණත් අල්ලගත්තොත් එතනත් ඉතින් අල්ල ගැනීමක්ම තමයි තියෙන්නේ. ඒ නිසා දැන් ලොකු සානන්සේ කියන්නේ ඒ අනිමිත්ත ස්වභාවයත් ඊළඟට අරමුණු සහිත ස්වභාවයටත් සමහිත දෙන්න. දැන් අර ඕක එක පාටට වරද්ද ගන්න එපා. දැන් මේ අනිමිත්ත ස්වභාවය පුරුදු කරන වෙලාවේදී සමහිත දෙන්න යන්න එපා. අනිමිත්ත ස්වභාවය පුරුදු කරද්දී ඒක පුරුදු කරන්න. ඒක සමාධියක් වශයෙන් වඩන්න. මොකද අපි ඉතලා පය ගහ ගන්න ඕනේ, තන හඳුන ගන්න ඕනේ, ඒ තුල හොඳට පිහිටන්න ඕනේ. ඊට පස්සේ අන්න සමහිත දාන්න. ආයෙත් මේකත් එකයි, මේකත් එකයි පොඩ්ඩක් අන්න පොඩ්ඩක් හිත ලිහිල් කරන්න. ආයෙත් මේක අල්ලගෙන කිටි කිටි අල්ලන් ඉන්න එපා. පොඩ්ඩක් ලිහිල් කළා මේකත් ප්‍රශ්නයක් නැහැ. මේක ආවත් ප්‍රශ්නයක් නැහැ. දැන් සිතුවිලි ටිකක් ආවත් ප්‍රශ්නයක් නැහැ. කෙලස් ටිකක් ආවත් ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් මේ ස්වභාවය හොඳට හඳුනගෙන තියෙනවා. හිතට දැන් ඉන්න පුළුවන් තැනක් දන්නවා. හිතට නිකලස් ස්වභාවයක් හඳුනගෙන තියෙනවා. එහෙම දැනගත්තට පස්සේ අන්න අපි අතහැරලා දානවා දෙකම. මේකත් එකයි මේකත් එකයි. ඔන්න දැන් සිතුවිලි එනවා. ආවයි කියලා බය වෙන්නෙත් නැහැ. මොකද මේගොල්ලෝ ආවට යනවා. අපි ඕන වෙලාවක මේගොල්ලන්ගෙන් කරදර වෙනවා නම් යන්න ඕන දැනකුත් දන්නවා. ටක් ගාලා ආයෙ හිත මෙතෙන්ට දාන්න පුළුවන්. හරිය නිකන් බංකරයක් හඳුනාගත්තා වගේ තමයි යුද්ධෙදී. ඒ නිසා මේ ඒ වගේ මට්ටමේදී අනිවාර්යයෙන්ම මේ අනිමිත ස්වභාවයකටත් මේ මූල කර්මස්ථානය මූල කර්මස්ථානය කියනට වඩා වඩා නම් හොඳා හොඳ මේ මේ මේ සිතුවිලි ස්වභාවයක් කියලා හිතා ගන්න එක. නැත්නම් සිතුවිලි වලටත් තියෙන එක්තරාන්දමකින් සමතනක් තමයි. 13 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ස්වාමීන් වහන්සේ නැවත කෙටි පැහැදිලි කිරීමක් බලා මෙය ලියමි බලාපොරොත්තු වෙමින් නැති. හුස්ම රැල්ල ගෙවි නිශ්චල තැනට ආපසු එහි කෙටි කාලයක් රැඳී සිට පසු සිතුවිලි හා වේදනා එන හැටි බලමින් ඒවා ගෙවන්වන හැටි බලා සිටීම නේද කළ යුත්තේ. තෙරුවන් සරණයි. පසු සිතුවිලි. මොකක්ද ඒකට කියන්නේ? රැදී හුස්ම රැල්ල ගෙවි නිශ්චල තැනකට ආපසු එහි කෙටි කාලයක් රැදී සිට පසුව කියන එක වෙන්නේ නැති පසුව සිතුවිලි හා වේදනා ඔව් ඔව් ඔව් එහෙම තමයි වෙන්න තියෙන්නේ පසුව සිතුවිලි හා වේදනා එන හැටි බලමින් ඔව් ඒක තමයි වෙන්න තියෙන්නේ මොකද අපිට කියන්නේ දැන් මම එතෙන්ට ආවා එතන තහවුරු වෙන්න ඕනනේ දැන් හොඳට හුස්ම රැල්ල සංසිඳිලා අර පස්සම්බයං කාය සංඛාරං කියන මට්ටමත් අත්දකින්නවා. දැන් මේ අත්දකින්න ගත වෙන කාලය යෝගාවචරයන් යෝගාවචරයට වෙනස් වෙනවා. ඉතින් ආධුනික කෙනෙක් මෙතෙන්ට එන්න ටිකක් වෙලා ගත ගත කරනවා. පුරුදු පුරුදුනාට පස්සේ මේකට ඉක්මනටම එනවා. ඊට පස්සේ එයා ආවට පස්සේ එයා දන්නවා දැන් ආ මෙතෙන්ට ආයි ඉක්මනට ආවා කියලා දන්නවා. මොකද එයා මේක නැවත නැවත අසුරු කරලා තිනවා මේ වෙනකොට. එතන ආවට පස්සේ ඔන්න පොඩ්ඩක් හිත එතන තැම්පත් කරගෙන ඉන්නවා. දැන් ඒ ඉඳන් තමයි අපි අර අපි හිතමු දැන් චිත්තානුපස්සනාවට යනවනම් ඔන්න පොඩ්ඩක් ආයෙ ලිහිල් කරලා සිතුවිලි ටිකක් එවිස්සෙට ඉඩ දෙනවා. අන්න ඒවට එනවා යනවා තේරුම් ගනිමින් අන්න හොඳට මේ චිත්තානුපස්සනාවකට යන්න අවස්ථාව තියෙනවා එතකොට. හරි. 14 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ චිත්තානුපස්සනාව හිත නිදහස්ව තබාගෙන එදිනෙදා වැඩ කරද්දී මා ගත කරන්නේ දෙබිඩි චරිතයක් යයි හැඟෙයි. මතු පිටින් සමාජය හා ගැටෙද්දී ඇතුළත යම් නිශ්චල බවක් ඇති බව තේරෙයි. මෙහි වැරදි ඇතොත් නිවැරදි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් සම්පූර්ණ ඇත්ත. එහෙම දෙයක් තමයි තියෙන්නේ. <laughs> ඒ කියන්නේ අපි දැන් කොහොමත් සම්මුති ලෝකේ වැඩ කරද්දී අපිට සම්මුතියත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔවුනෝන්ගේ කතාවක් කියන්නේ නම්බම් කියමින් ඒ විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒකෙන් අයින් වෙලා තමන්ගේ ලෝකේ නැත්තම් ඔය සම්පූර්ණ මේ මේ කෙලිසුන්ගෙන් තොර ස්වභාවයක් අනිමිත්ත ස්වභාවයක් ඇසුරු කරමින් ඉන්න තත්වයකුත් තියෙනවා. ඉතින් ඒක තමයි අර ලොකුසානාංශය අර සින්දුවක් මතක් කරලා හැම දෙන්නේ. මේ වැටකොටු බැමින් නැති <laughs> අපේම අපේම අපේ ලොවක් කියලා. ඉතින් ඇත්තටම ලෝක දෙකක් තමයි ඇත්තටම එක එක වශයෙන් එක්ත වශයෙන් තියෙන්නේ. يعني යෝගාවචරය තේරුම් ගන්නවා මේ සම්පූර්ණයෙන්ම සම්මුති ලෝකයක් මේ තියෙන්නේ. කියන්නේ අපි ගෑනු මිනිස්සු වශයෙන් නම් ගම් දීගෙන රටවල් වල නම් දීගෙන ජාතීන්ගේ නම් දීගෙන මේ ඔක්කොම සම්මුති ලෝකයක් තියෙන්නේ. හැබැයි අපි දැන් අර කලින් විදිහට ඒවත් දැඩිව ග්‍රහණය කරගෙන ඒවත් තුළම නිමග්න වෙලා ඒ වගේම යනකොටාගෙන ඒවත් තුළින්ම රාග ද්වේෂ මෝහ පහල කරගෙන යන යන එක පොඩ්ඩක් හරි වළක්වන්න උත්සාහත් වෙනවා මොකද අපි දන්නවා දැන් වෙන ලෝකෙකුත් තියෙනවා ඒ ඒ ඉන්න අනිසිත භාවයේ තුල ඒ ශුන්්‍යත අනිමිත් ස්වභාවයන් තුල මේ එකක්වත් නැහැ සම්පූර්ණ තියෙන්නේ නිකන් නිදහස් භාවයක් කිසිම අරමුණක් නැති ස්වභාවයක් නැත්නම් අරමුණු අල්පාදාන නොකරන ස්වභාවයක්. ඒ තුළ මේ කෙලෙසුත් නැහැ, උපාදානත් නැහැ, නම්ගම් මොකක්වත් සුභ අසුභ මොකක්වත් නැහැ. ඉතින් ඒක තමයි අර දැන් මේ අපි තුමු කෙනෙක් හොඳට ඒ සත්‍යක ඉඳද්දිනේ ප්‍රකාශ කරන්න දැන් අර අපි මේ මිට කලිනුත් මතක් කරගත්තේ අර ගාතාවක් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං යත්ත ආපෝජ පඩවි තේජෝ වායෝ නොගාදති. අන්න සතර මහා ධාතුන්ගෙන් හදාගත්ත කිසිම දෙයක් මේකේ මේ නගාදති කියන්නේ එතන බැස ගැනීමක් නැහැ. කියන්නේ ඒවන් නිරූපණය වෙන්නේ නැහැ. දැන් අපි සතර මහා ධාතු කිව්වහම අපි හිතන්න එපා මෙතන මේ අංශු පේනවයි කියලා. අංශු නෙමෙයි. හතර මහා ධාතුයෙන් තමයි මේ මුළු භෞතික ලෝකෙම හැදිලා තියෙන්නේ. ඉතින් මේ භෞතික ලෝකේ එකක්වත් දැඩි ග්‍රහණයක් නැහැ. තියෙන්න බෑ එතන. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ගෙවල් දොරවල් ලඹුදරුවන් යාන වාහන මේ ගෙවල් මේ වැඩ කරන ස්ථාන මොනවා මොනවා හරි මේ දේවල් වලින් අර ඒ සංඥා වලින් අර හිතට සංඥා හිතට එනවනම් ඒ කියන්නේ අපි තාම අතන ඇසුරු කරන්නේ නැහැ. අනිසිත භාවයක් කියන්නේ මේ සංඥාපදිය අයින් වෙලානේ. මේ සංඥාවන්ගෙන් හිත නිදහස් වෙලා තියෙන. හිතේ තියෙන හුදු නිෂ්කලංක බවක්, නිශ්චල බවක්, ඒ නිදහසක්, අනිසිත බවක්. ඉතින් එතකොට ඉතින් ලෝක දෙකක් තමයි අතර තියෙන්නේ. ඒකේ මේ ඒක කරදරයක් කරගන්න නැතුව යන්නයි තියෙන්නේ. මොකද අපි අල්ලනවා. ඉතින් අනිවාර්යෙන් මේක හිතියට ඉතින් ආයෙ අලක අල්ලනවා. එතකොට තේරුම් ගන්නවා. ආ මේ ගියේ ආයි තාම අරකට ගියා. ආයි තාම පුරුද්දට ගියා. ආයි තාම දේශයට ගියා. ආයි තාම මානෙට ගියා. ඉතින් ඒ තේරුම් ගන්න තේරුම් ගනිමින් තමයි යන්න තියෙන්නේ. ඔව්. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ අනිශ්චිත භාවය කොච්චර කාලයක් පුරුදු කරනවද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ <laughs> සමාවෙන්න ගන්නවට දැන් අපි ආනාපානේ එන කාලයක් වැඩුවානේ. එතකොට ඒක <laughs> අනිශ්චිත භාවය කියන එකට ඔන්න කෙනෙක්පත් වුණා නම් ඒ කොච්චර කාලයක් ඒක ඉන්නවනද? එතකොට මගේ දෙවෙනි ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මම හිතන්නේ රහත් වෙනකම්ම ඉන්න වෙනවා. නෑ ඒ කියන්නේ එතන ඉන්න ඕනේද කියන වචනයට වඩා අපිට හිතාගන්න වෙන්නේ ඒ ස්වභාවය ඇසුරු කරමින් කෙලස් දුරු කරගන්නයි තියෙන්නේ. දැන් මේක උපක්‍රමයක් වශයෙන් වගේනේ පාවිච්චි කරන්න වෙන්නේ. මේකත් උපක්‍රමයක්. මේකත් අපිට ඒ කියන්නේ විපස්සනා සඳහා පාවිච්චි වෙන මේ ආයුධයක්. ඒතකොට මේක මේ ආයුධය ඒකාතකින් කියලා නම් විපස්සනාවේ හම්බෙන ප්‍රබලම ආයුධයක් තමයි යෝග. කියලා අපිට විපස්සනාදී එක එක ආයුධ හම්බ වෙනවා. හම්බ වෙන උපරිම ආයුධයක් තමයි උතන. ඒතර මෙතන ඉඳගෙන තමයි කෙලස් කියන්නේ කියන්නේ චිත්තානුපසනාව ධම්මානුපසනාව මට්ටමකදී කෙලස් ටිකට මේ පහර දෙන්න පහසු. ඉතින් මේකම නම් ඇසුරු කරන්න. එතකොට තියෙන කෙලස් ටික ඔක්කොම ඉවරනකම් මේක ඇසුරු කරන්න වේවි. <laughs> ඒ කාල නියමයක් නැහැ. ඉතින් මේකත් ඇසුරු කර ඒකයි අර බුදුරජාණන් වහන්සේ දැන් අර මං කලින් කිව්වේ අර ගාථා පාඨයකත් කියන්නේ අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බජිතේ භික්ෂුන් වහන්සේ යෝගාවචරය දිගට කටයුතු කරනවා අනිශ්චිතෝ සිත අනිශ්චිතව තබාගෙන අනුපාදානෝ කිසිවක්වත් උපාදාන කරන්නේ නැතුව සතු සතිමත්ව. ඉතින් මේ මේ මේ මේ මේ හැකියාවන් ටික තමයි ඉස්මතු කළා. ඒ ටික තමයි වර්ධනය කළා ගන්නෙ භාවනාව හරහා. ඒ ටික ගත්තට පස්සේ ඒක පාවිච්චි කරගෙන ඉතින් දිගට යන්න වෙනවා. කෙලස් තියෙනකන් ඉතින් ඔය ටික ඔය ආයුධ ටික අතේ අතේ තියාගෙන අන්න වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි පටන් ගත්තු ආනාපානය ගැන ඒ වෙලාවේ සැලකීමක් එච්චර අවශ්‍ය නැහැ. නෑ එතෙන්දී සැලකීමක් අවශ්‍ය නැහැ. නමුත් හිත උපාදාන කළා බොහොම දරදඬු වෙලාවට උපාදාන වෙලා ඉන්නවනම් ඒක ආයි ප්‍රපංච වලට යනවනම් ආයි කායනපසනට ආවා කියන එකේ වැරද්දක් නැහැ. දැන් අපි අර එකිනෙකට කිව්වේ <clears throat> දැන් ප්‍රපංච වලට දුවනවා. හැබැයි ඒ වෙලාවේදී සක්මනේ නම් ඉන්න ටංගාලා ආයි සක්මනට දාලා හිත බේරගන්නයි තියෙන්නේ. ඒ නිසා මේ එකක්වත් ආයි නැවත පාවිච්චි කළා කියලා ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ආයි අපි කායනුපසනාවට ආවා කියලා, වේදනානුපසනාවට ආවා කියලා කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ ආනාපානයන් දිගටම අර වගේම පරණ විදියටම වඩාගෙන යෑම කරන කරන එක දැන් හිත ආයෙත් විසිරිලා හිත ආයෙ ප්‍රපංචගත වුනහම අපිට එකපාරට අනිසිත භාවයට එන්නත් අමතකයි නං ඒකත් කොහෙටද යන්නේ කියලාවත් තේරෙන්නේ නැත්නම් ආයි හුස්ම රැල්ලක් දෙකක් බලලා ආයි හිතේ ඒ උපාදාන ටික නැත්නම් ඒ ප්‍රපංචේ සංසිඳුවා ගන්නවා කියන කිසිම වැරද්දක් නැහැ ඔක්කොම ආයුධ <laughs> ඒ වෙලාවට ඉතින් ආයි මේ සියුම් ආයුධය හම්බුනේ නැත්නම් අතට අතට හම්බෙච්ච එකෙන් ගහන්නයි වෙන්නේ. ඒකයි ඉතින් තනි කරම ආයුධ ආයුධ කට්ටලයක් තියෙන්නේ. ඒකයි. වෙනස උපේක්ෂාවට යනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ කියන්නේ ඔය අර ඒ අනිශ්චිත භාවයේ දුරින් ඉඳලා බලන එකද උපේක්ෂාව එහෙම එහෙම නැත්නම් විශේෂ වැඩි ඇත්තටම ඇත්තටම මේක <clears throat> මේ උපේක්ෂා ස්වභාවයක් කියලා කියන්න පුළුවන් ඇත්තටම සංඛාර උපේක්ඛාවක් කියලා කියන්න පුළුවන්. කියන්නේ එතෙන්ට තමයි කිට්ටු කරන්නේ. කියන්නේ සියලු සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවකින් ඉන්නේ. එයා එකකටවත් මුල් තැනක් දෙලා නැහැ. උදාහරණයක් වශයෙන් චිත්තානුපස්සනාවේදී අපි තුමු දැන් රාගසිතටත් සමතනක් ඊළඟට විතරාගසිතටත් සමතනක් ඊළඟට සදෝසසිතටත් සමතනක් විත දෝසසිතටත් සමතනක් සියලු සංස්කාරයන් කෙරෙහි සමතනක්. මේ පැත්තට තමයි තල්ලුව තියෙන්නේ. ඉතින් එතෙන් කියන්න අමාරුයි මේ 100%ක් මේ සංඛාර උපේක්ෂාවේ ඉන්නවා කියලා. එතෙන්ට තමයි ඉතින් මේක වර්ධනය වෙවි වර්ධනය වෙවි යන්න තියෙන්නේ. ඔව්. හොඳයි. ඔව්. අවසරයි සංහන්සේ. ඔව්. පොඩ්ඩක් එන්න මෙන්න මේ මහත්තයා තියෙනවා. ඔන්න පසින්න. හරි. අවසරයි සංහන්ස. අර අනිසිත අවස්ථාවේ ඉඳලා මම සෑහන කලක් වගේ එහෙම ඉන්නවා. එහෙම ඉන්නකොට මේ ඊට පස්සේ සිතුවිලි ගතියත් ආඩුයි ප්‍රපංචත් නැහැ. ඔක්කොම මේ එහෙම වෙලා අන්තිමේදී හරිම නිශ්චල තැනකට එනවා. සමහරවිට ආලෝකයක් තියෙනවා. මේ එහෙම වෙලා ඉතින් එහාට වෙන්නේ මොකද්ද කියලා බලන්න මට වෙන්නේ නැහැ. මොකද මේ මගේ කාල සීමාවේ අන්තිම ටික තමයි ඔක මට දකින්න වෙන්නේ ඕවා. හරි. දැන් මම පැයකට වාඩිලා ඉන්නවනම් අර අන්තිම විනාඩි ගානේ තමයි ඔය එතනට එන්නේ. ඔව් එතන අර පුදුම නිශ්චලතාවයකට එන්නේ. මම ඔක්කොම වෙන්නේ අන්තිම එකේ. බට ඉතින් එහාට මම කවදාක මම ප්‍රාර්ථනා කරලා ගියත් යන්න වෙන්නේ නැහැ. මොකද මගේ ටයිම් එක මදිද අඩුවක් තියනවද කියලා මට දැනගන්න ඕනේ. ඔව් එතෙන්ට එතෙන්ට ආවනම් පොඩ්ඩක් ඒ කියන්නේ ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ දැන් පරයන්කේ කාල සීමාව අවසන් වුණත් ඉන්න. නැත්නම් පැයට පැයට නැගිටින්න ඕනේ කියන සීමාව නිසාද නැගිටින්නේ. ඒකත් එහෙමයි මගේ හිතින්ම එනවා දැන් නැගිටින්න කියලා වගේ ගතියක්. නෑ එතෙන්දී ඒ කියන්නේ ඒ කියන්නේ අපි ඔක්කොම ටික හදාගෙන ලස්සන්ට එතෙන්ට ආවනම් එතන දැන් ඉන්න පුළුවන් බවත් තේරෙනවා නම් දැන් ඒක බහුලීකృత කරන්නයි තියෙන්නේ. ඒ නිසා තව ටිකක් හිටියට වැරද්දක් නෑ. තවත් පැත්තකින් ඉතින් හැබැයි ඔකට වාසියක් එනවා. ඒ කියන්නේ පස්සේ පස්සේ තව එන වාසියක් තමයි. දැන් අපි හිතමු දැන් ඔතෙන්ට එන්න විනාඩි 50ක් ගියාට තව ඔක පුරුදු කරන්න පුරුදු ගන්න විනාඩි 50ක් යන්නේ නැහැ. අඩි 45න් ඔතෙන්ට එනවා. නාඩි නඩ 30න් එනවා. අන්න ඒ වගේ මෙතෙන්ට එන්න පුළු එන ගත වෙන කාලෙත් අඩු වේවි. එතකොට ඉතින් අන්න තව කාලේ තියෙනවානේ. එතන ඉන්න තව කාලේ තියෙනවානේ. ඒ නිසා එතෙන්දී මේ එතෙන්ට ආවනම් එතන තව ටිකක් ඉන්න බහුලීකృత කරන්නයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ දැන් මේ අවස්ථාවට ආවත් ආවමත් අර ධාතු වගේ ඒවා ආයි පේන්න පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා. පුළුවන්. ඒකයි. දැන් එතෙන්දී අදහස් වෙන්නේ නැහැ. දැන් ඔය ස්වභාවයේදී දැන් කියන්නේ ඔතන ප්‍රශස්ත මට්ටමක එක්කම ආවනම් අර පියවර ටික ගානට ආනාපාන සතිය වගේම පහු කරගෙන ආවනම් උතෙන්දී ඒ දේවල් දැනෙන එකක් නැහැ කෙටි කාලයකට. කියන්නේ අපි මොකද කය සමනය කරගෙන කායනුපසනාවෙන් ආවේ. ඊට වේදනානුපසනාව කොටසදී වේදනාව සමනය වුණා. සංඥා ටිකක් ගියා. ඊට පස්සේ චිත්තානුපසනාව හරහා විමෝචයන් චිත්තං පැත්තක් ආවේ. එතෙන්දී අර අර දේවල් දැන් දැන් తాවකාලික යටපත් වෙලා තියෙන්නේ. හැබැයි එතනින් අදහස් වෙන්නේ මෙතෙන්ට මේව නොයයි කියලා. තව ටික ටික ආයි මෙතන ටිකක් වෙලා ඉඳද්දී මේකේ යම් ඒ ආපු ගෙනාපු ගැම්ම අඩු වෙනකොට දැන් ආයෙ අරගොල්ල එනවා. ඒ නිසා දැන් මේක බහුලීකృత කරද්දී යෝගාවචරයට එතකොට මේ ආවවත් පුළුවන් ද මෙතන හිත පවත්වන්න අර අර දෙවලට හිත නොදා. දැන් මොන ධාතු සභාවයන් මතුවෙනවා ආයෙ වේදනා සභාවයන් මතුවෙනවා සිතුවිලිත් එන්න පුළුවන්. පුළුවන් ද ඒගොල්ලන් ගැන තකන්න නැතුව මේ මේ තැන හිත පවත්වන්න. ඒ හරහා තමයි ඊළඟට පොඩ්ඩක් මේක බහුලීකృత කරන්න වෙන්නේ. මම මේ ප්‍රශ්නය ඇහුවේ ස්වාමීන් වහන්සේ මට ඒ අර අවස්ථාවෙ ඉන්නකොට කිසිම ධාතු ලක්ෂණයක් ආවේ නැහැ. නමුත් ඊයේ මට මේ ලොකු තිගැස්මක් ආවා. හරි. හරි. ඒතර මට හිතුණා මේක මොකද්ද මේ වෙන්නේ මේ එහෙම වෙන්න බෑ නේද කියලා. <laughs> වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හුඟා ගැඹුරු සමාධියක් කරහා තෙන්ට ආවහම මොකක්වත් නැහැ. හැබැයි එතනින් අදහස් වෙන්නේ හැමදාම එතන ඉන්න ඕනේ කියලාවත්. අනිවාර්යයෙන් ඊට උඩට එන්න ඕනේ. ඊට උඩට ඒම තුලම තමයි මේ ආයෙ සිතුවිලි එහෙම එන්න ගන්නේ. මොකද අපි මේක පාවිච්චි කරන්න ගන්න වෙනවනේ. මේක අපි මුලින් හඳුන ගන්නවා. හැබැයි මේක මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න නම් පාවිච්චි කරද්දී මේ සිතුවිලි එන්නත් ඕනේ. කෙලස් එන්නත් ඕනේ. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට මෙතන ඉඳලා තමයි එතනට ගහන්න වෙන්නේ. <laughs> යුදෝපක්‍රම ඔක්කොම දීට ගලහව. <laughs> ඒ කියන්නේ ඉස්සර මටත් ඒකම වුණා. ඒ කියන්නේ කාලයක් අන්තිම ස්ටේජ් එකට තමයි ගෙන්නේ. ඒකට සක්මන කරලා ගිහාම අර ඒක ඉක්මනට එනවා එතන. ඉක්මනට එනවා. ඒ උපක්‍රමය තමයි මට ඒක තමයි. ඒකත් කරන්න සක්මනේදීත් පුළුවන් තරම් හිත සංසුන්ව තියාගන්න, ප්‍රපංච වලට යන්නේ නොදී තියාගන්න, හිත පුළුවන් තරම් නිදහසේ තියාගන්න උත්සාහත් වෙන්න. ඒ කියන්නේ අපි අනිකුත් එදිනදා කටයුතු වලදීත් සක්මනේදීත් මේ හැම තැනදීම හිත පුළුවන් තරම් නිස්කලංකව, නිදහසේ, ප්‍රපංච වලින් තොරව පවත්වපු තරමට මේකට වාසි. <laughs> ඔව්. ස්වාමිනාස් අර කිව්වා වගේ ආව නිශ්චල තැනට ආවට පස්සේ අපි එහෙමම ඉන්නකොට නේද පස්සේදී සිතවිලි ආවේ නැත්තම් නේද අර සිතුවිලි එනවද කියලා බලන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තමයි. කියන්නේ මුලදී සිතුවිලි එන්නේ නැතුව අපිට සමාධිමත්ව ඉන්න පුළුවන්. එතකොට තමයි මේක හඳුනගන්නේ. මෙතන තමයි එතකොට සමාධියක් වශයෙන් මේක තමයි වැඩෙන්නේ. වැරදක් නැහැ. ඉතින් අපි මුලදී සමාධියක් වශයෙන් වඩන්න වෙනවා. අපි ඉස්සෙල්ලා මේකේ තහවුරු වෙන්න ඕනේනේ. ඔව්. ඒක බහුලීගත කරනවා. බහුලීකృత කරනවා. පස්සේ හැබැයි ඊට පස්සේ අපි පොඩ්ඩක් සිතුවිල්ලට එන්න ඉඩ දෙන්න වෙනවා. දැන් අපි සමහිත පවත්වනවා. මේකටත් මේකට ඇලෙන්න යන්නේ නැහැ. මේකට ග්‍රහණය කරන්න යන්නේ නැහැ. දැන් අන්න සමහිත පවත්වනවා. මේකත් ප්‍රශ්නයක් නැහැ. සිතුවිලි ආවත් ප්‍රශ්නයක් නැහැ. කියලා දැන් පොඩ්ඩක් එයාට උඩට ගන්නවා. අන්න සිතුවිලි ටිකුත් එනවා. අන්න එතකොට සිතුවිලි එන යන හැටි බලමින් ඒවට එක්ක අනි මොකද්ද? අනිච්චානුපස්සනාවක් වෙන්න පුළුවන්. මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරලා ඒගොල්ලෝ යනවා. ආයෙත් රිටර්න් මේ ආපහු එන්නේ මෙතෙන්ට. 3ට 20යි. අවසරයි සෝන මම අහන්න ගිය ප්‍රශ්නේ ඇත්තටම මේ ඇහුවා ඔක්කොම ටික හරි ඒකදී ස්වාමීන් වහන්සේ මම ඔය බ්ලැක් අවුට් වෙන වෙලාවේදී බ්ලැන්ක් වෙන වෙලාවේදී බ්ලැක් <laughs> අවුට් නේ මම අහලවත් තිබුණේ ඔය වචනවත් මම දන්නේ ආනුෂිත් <laughs> මේ අර මං හිතාගෙන හිටියේ ඇත්තට මේක උපේක්ෂාව කියලා. පස්සේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ මේ බණ එකක් මේ අහනකොට දැනගත්තා එහෙම ඉන්න මං ඉතින් ඊට පස්සේ අර මුලින් එපා වෙලා වගේ තිබුණා මොකක්ද වෙන්නේ දැන් මොකුත් වෙන්නේ නැහැ නේ කියලා මොනවා හරි වෙන්න කියලා එහෙම පස්සේ බණ ඇහුවට පස්සේ ඔහොම ඉන්න ඔයත් ඉන්න මාත් ඉන්නම් කියලා හිටියා. හරි. හැබැයි සෝනේ එකම දවසක් මේ රතිඤ්ඤාවක් ගන්නවා වගේ මට ලයිට් එකක් ඇවිල්ලා එතනම නැති වෙලා ගියා හරිම සන්තෝසයි. ඊට පස්සේ අනවස හැබැයි try කරා මේ ඒක ගන්නද? නෑ. අද වෙනතුරු නෑ. රතිඤ්ඤා නැතු යදිද? හැබැයි සන්වස මේ දැන් පරියන්කේදී නෙමෙයි මං ඔය දැන් ට්‍රේන් එක යනකොට වාහන යනකොට වගේ සමහර වෙලාවට මට තේරෙන්නේ නැහැ කියන්න නිකන් නැති වෙලා යනවා හරි සන්තෝෂයි මේ වෙලාවට නමුත් මේ ඒක තමයි අපි ඇත්තටම මේ කියන්නේ අපිටම දැන් අපි වාඩිලා හොඳට කියන්නේ සැහැල්ලුවෙන් යන වෙලාවට තමයි ඕක පහසු. ඒක දැන් චිත්තානුපසනාවට යද්දී පුළුවන් තරම් කය සැහැල්ලු කළා කය අමතක කරන්න පුළුවන් නම් කෙලින්ම හිතට වැඩි අවධානයක් දීලා යන්න පුළුවන් නම් ඒ තරමට ලේසි. දැන් අපි සමහරලාට ඔන්න භාවනා කරනවා කියලා දැන් කය දර දඬු කරගෙන හිටෝගෙන එහෙම කරන්න ගියාම සමහරට එන්නේ නැහැ. ඒක කෝච්චිය යනවා ආයෙ මොකක් ප්‍රශ්නයක් නැහැ. තනි කර සැහැල්ලුයි අන්න භාවනාව වැඩෙනවා. <laughs> එහෙම දෙයක් තියෙනවා ඉතින්. හොඳයි. හරි. ගෞ 15 වෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින කමඨහන් සාකච්ඡාවේදී ලැබුණු උපදෙස් අනුව චිත්තානුපස්සනාව ආරම්භ කළෙමි. මේ මා සිතා සිටියේ ධාතු ලක්ෂණ ප්‍රමුඛ කරගෙන විකාශය වූ කායානුපස්සනාවට රිප්ලේස් එකක් ලෙසය. නමුත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් කායානුපස්සනා ධාතු ලක්ෂණ තවත් තීව්‍ර වීමයි. මීට පෙර ධාතු ලක්ෂණ ප්‍රබලව පෙනෙන විට එයට යම් අකමැත්තක් નિરાයාසයෙන්ම ඇති වූයේ කායික දරතය නිසාය. දැන් චිත්තානුපස්සනාවකින් ලස්සනට ඒ සිත් සිතුවිලි ඉවත් කර සිත බ්ලැන්ක් කරයි. ධාතු ලක්ෂණ වලට Taman කැමති ආකාරයට නිදාසේ මා මට මා මිහිය විය හැක. මෙලෙස පර්යංක හතරක් පමණ ගත විය. චිත්තානුපස්සනාවෙන් සිත බ්ලැන්ක් කොට සිතුවිලි අතර ગેප් එකේ තබයි. ධාතු වැඩේ කරගෙන යයි. නමුත් අවසානයේ මෙම අත්දැකීම් සම්පූර්ණයෙන්ම කන පිට හැරුණි. කායික දරතභාවයේ පහව ගොස් ශරීරයේම සම්බාහනය කරන්නාක් වැනි තත්වයකට පත්විය. අවසන් පර්යංක කීපයේ මේ තත්වයේ ඊ타ත්ම උත්සන්න ලෙස සිදුවිය. මුළු ශරීරයේම අස්ති ගලවා සුද්ධ කර නැවත හයි කරා බදු නැවුම් ෆ්‍රෙෂ් බවක් දැනේ. මේ අවුරුදු 40ටම මෙබඳු ශරීර <laughs> සුවතාවයක් අත්විඳ නැත. එම නිසා ධාතු ලක්ෂණ වලට ඇති අකමැත්ත සහ පුළුවන් නම් ඒ මගහැර යාම ගැන කලින් කළ ප්‍රකාශ මම ප්‍රසිද්ධියේ ඉල්ලාස් කරගනිමි. <laughs> චිත්තානුපස්සනාවට ප්‍රවිෂ්ටයක් ලබා දීම ගැන අනේක වාරයක් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. මම හිතන්නේ දැන් ඇත්තටම අර මේකේ තියෙන්නේ මොකක්ද අර මේ වේදනානුපස්සනාවේ චිත්ත සංඛාර පරිසංවේදී කියන එකේදී අර වේදනා ස්වභාවයන් එනවා කියලා අපි කතා කළේ. කය නිකන් සම්පූර්ණ සංබහානය කරනවා වගේ ස්වභාවයක්. ඉතින් ඒක තමයි වෙන්නේ. ඉතින් ඒ හින්දා වෙන්න ඉඩ හරින්නේ නැහැ තියෙන්නේ. ඔතෙන්දී අපි චිත්තානුපසනාවට දැම්මා කියලා අර කියපු දේ වෙලා තියෙන්නේ. හිතත් දැන් සුද්ධ කළා දුන්නා. ඒකත් කළා දාන්න කමක් නැහැ. හිතත් සම්පූර්ණයෙන්ම සුද්ධ වෙලා තියෙනවා. දැන් කය අතහැරලා දාන්න. කය අතහැරලා දාලා කයට වෙන වෙන්න තියෙන දෙයක් වෙන්න වෙද්දෙන් කියලා අතහැරලා දාන්නයි වෙන්නේ. ඉතින් ඕක ඉතින් බහු කරලා යන්න වෙනවා. ඒ කියන්නේ ඔතන අපි ස්කිප් කරලා යන්න තේරුමක් නැහැ. ඉතින් එහෙම කරන්න නම් භාවනාව අතරින්නයි වෙන්නේ. ඒක නෙවෙයි වෙන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ කියන්නේ කොහොමත් ඒ කියන්නේ බොජ්ජංග පැත්තක් වැඩෙනකොට අනිවාර්යයෙන්ම මේ කය නිරෝගී වෙනවයි කියනවා. ඒකයි ඔය මේ මොකක්ද ඒකට කියන්නේ අර කස්සප බොජ්ජංගය ඊළඟට මහා මොග්ගල්ලාන බොජ්ජංගය කියලා එහෙම පිළිත් තියෙන්නේ. ඒක ඒ බුදුරජාන් වහන්සේ ගිහිල්ලා ඒ බොජ්ජංග ධර්ම දේශනාව කරනකොට මහා කාශ්‍යප මහරතන් වහන්සේට වැලිදාතීච රෝගේ සුව වෙලා යනවා. මොගලන් රහතන් වහන්සේටත් වැළඳලා තියෙච්ච රෝගේ සුව වෙලා යනවා. ඒ නිසා මේවා මේ කියන්නේ අමුතු පැති තමයි ඉතින් අපිට ඒ කියන්නේ මෙතෙන්දී මෙහෙවන්න බෑ. අපි අයින් වෙන්න වෙනවා. අපි අයින් වෙලා වෙන දෙයක් වෙද්දෙන් කියලා අතහැරලා දාන්නයි වෙන්නේ. එහෙම තමයි යන්න වෙන්නේ. හොඳයි සුබ ගමන්. හරි. ස්වාමීන් වහන්සේ දැනගත්ත කාගේද කියලා නේද? නෑ දැන් දැන් තේරුමක් නෑ. වෙනස් නෑ මම හිතන වේවි. ඒක දැන් අත්‍තරම මේ ඕක හැමදාම වෙන එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ දැන් ඔය ඔය ටික වෙලා වෙලා ඉතින් වෙලා යම් අවස්ථාවක එකත් ඉවර වේවි. ඉතින් අපිට වෙන්න ඉඩ හරින්නමයි තියෙන්නේ. ඔතෙන්දී අපි ආයේ කිසිසේත්ම දැන් පාලනය කළ වැඩක් නැහැ. හිතත් පිරිසුදු කරන්න පුළුවන් තරම් නිස්කලංකවම තියාගන්න. හිතත් අරමුණකින් වැඩිය මෙව කරන්නේ නැතුව තියාගන්න මේ මේ කියන්නේ දැන් දැන් ඔය කරන්නේ තනිකරම නිකන් ධර්මතා ටිකක් වැඩ කරන්නේ. මෙතන මේ මේ අපි උතෙන්ට පාලනය කරන්න කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් මැදිහත් වෙනවා කියන්නේම හානියක්. මෙතෙන්දී අපි අත්හරින්නමයි වෙන්නේ. <laughs> හරි. 16 වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවට ආනාපාන සති සූත්‍රය මෙන්ම මම දැන් මෙතන කියා කය අරමුණු කරගෙන කරන භාවනාවට පියවර වශයෙන් විස්තර කරන සූත්‍රයක් බුදු හිමියන් වදාලා තිබේද එසේ නැතිනම් ආනාපාන සති සූත්‍රයේ ස්ටෙප්ස්ම එම භාවනාවට අදාළ කර ගැනීම නිවැරදිද එම භාවනාවේදීත් මේ අනුපස්සනා සතරම කළ හැකිද කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි මම දැන් මෙතන කියන එකට ගන්න වෙන්නේ ඇත්තටම ඉරියාපත භාවනාව. මට තේරෙන විදිහට නම් ඉරියාපත භාවනාව ඉතින් ඇත්තටම කායानुපසනාව කොටසදී බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඉරියාපත භාවනාව ඉරියාපත භාවනාව ඉතින් කෙලිම කායानुපසනාවටයි අයිති. එතෙන්දී ඒකෙන් හැබැයි ඉතින් ඒක බැරි නැහැ. ඉතින් ওই විදිහටම මේ කියන්නේ දැන් ඇත්තටම කායानुපසනාව කොටසෙම ආනාපාන සතියත් විස්තර කරන්නේ. ඊට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ ඕක අර හතරටම දාලා පෙන්වන්නේ. ඉතින් ඒ ඉරියාපත භාවනාවේ භාවනාවත් කෙනෙකුට ওই විදිහට මේ හැම පැත්තරම දාලා ගන්න පුළුවන්ද කියන එක ඉතින් ටිකක් විමසලා බලන්න වෙනවා. ඒක සම්බන්ධයෙන් ඍජුව ප්‍රකාශ කරපු සූත්‍රයක් නම් මට එහෙම හම්බෙලා නැහැ හැබැයි. දාහත්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස ඉතා කෙටියෙන් කාල වේලාව අනුව විපස්සනාවේදී අත්දකින්නා වූ ඥාන හතක දැනු දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි සාදු සාදු සාදු. ඔව් ඒක එහෙමනම් බලමු අපි පොඩ්ඩක් අද ධර්මදේශනාවට ඕක පොඩ්ඩක් කිට්ටු කරගන්න බලමු. හොඳයි. ඔව්. හොඳයි. එහෙමනම් අපි මම හිතනවා මෙතනින් නවත්තමු කියලා. හරි. කලල් ගොඩ. <laughs> ඔව්. කලල් කලල් ගොඩ වැඩසටහන මාසයකට දවස් 3ක් තමයි කරන්නේ. මේ මාසයකට දවස් 3ක්. ඒ කියන්නේ මේ කියන්නේ වැඩසටහන් දෙකක් අතරම කරන එකකට අපි කවුරුත් සහභාගී වෙන්නේ නැහැ. ඒක CDs දාලා කරනවා. එකකට විතරක් මම යනවා. ඒක දවස් 3ක වැඩසටහනක්. ඉතින් ඒක දැන් ඇත්තටම මේ අප්‍රේල් මැයි කියන දෙක එකතු කරලා තමයි කරන්න උනේ. මොකද මමත් නැහැ ඊළඟට ওই වැඩ ටිකක් ආපු හින්දා. ඉංග්‍රීසියෙන් කරන එක. ඔව්. ඒක තියෙන්නේ මේ පාර 30 වෙනිදා තමයි පටන් ගන්නෙ. 30 වෙනිදා පටන් ගන්නවා 1 2 3 වෙනකන් තියෙනවා. 30 වෙනිදා ඒගොල්ලෝ ඇවිල්ලා රෙජිස්ටර් වෙනවා. ඒ කිව්වේ මික්සෙල් ආර්. ආ මික්සෙල් ආර් නම් දෙන්නේ නැහැ ඒක. ඔව්. ඒකේ નિසරණනේ වෙබ්සයිට් එකට ගිහාම මේ අර ඉංග්‍රීසි සෙක්ෂන් එක තියෙනවානේ ධර්මදේශනාවල. ඒකේ දාලා තියෙනවා. දැන් මේ දවස්වල ඒකේ එහෙත් ආනාපාන සති සූත්‍රය කරන්නේ. ඒක ඉතින් මාසයකට දවසක් මාසෙට දවස් දෙකක් ඉඳලා තාම ඉතින් මට බොජ්ජංග පැත්ත තමයි විස්තර කරගෙන යන්නේ. ඉතින් ඒකත් බලන්න පුළුවන්. ඔව්. නිසන්වනේ වෙබ්සයිට් එකේ ඉංග්‍රීසි සෙක්ෂන් එකට යන්න ධම්ම ධම්ම සර්මන්ස් කියලා මොකද්ද මක් තියෙන්නේ මතකද? publicationsද? ඔව්. කලල්ගොඩ කියලා නෙමෙයි ඔව් නෑ ඒ ඒ මේ මේකට ගියාම කෙලින්ම තියෙන්නේ දැන් මොකද ඉංග්‍රීසි සෙක්ෂන් එකේ එච්චර නැහැ හුඟක් නැහැ. මොකද ලොකු සායනහන්සේ කරපු ඉංග්‍රීසි ටිකයි ওই කලල්ගොඩ කරපු ඉංග්‍රීසි ටිකයි විතරයි තියෙන්නේ. හුඟක් නැහැ ඒකේ. ඔය ඇත්තටම එතන තාම කෙරලා තියෙන්නේ ආනාපාන සති සූත්‍රය, මහා තණ්හා සංකේ සූත්‍රය, ඊළඟට සීලවන්ත සූත්‍රය. ඔය තුන තමයි ඔච්චරයි මම දැන් දැන් දකලා තියෙන්නේ. හොඳ ඇත්තටම එතනත් හරිම හොඳයි මේ මොකද හොඳට දැන් ඇවිල්ලා තියෙනවද දන්නේ එතන මේ සක්මන් මළු එහෙම හොඳට හදලා මේ හොඳ පිරිසකුත් එනවා කට්ටියත් හොඳට උනන්දුවෙන් භාවනා කරනවා ඉතින් ඇත්තටම හොඳට කරන කරනවා එතන ගංගාරාමයට තමයි අයිති ඒක උන්වහන්සේලා ඇත්තටම අවුරුදු 5ක් තිස්සේ ඒක ඔහේ වහලා දාලා තිබිලා තියෙන්නේ ඊට පස්සේ තමයි يعني ඇත්තටම අපිට එහෙම දුන්නේ නැහැ. නමුත් අපිට දැන් අවසර දීලා තියෙනවා එතන වැඩසටහන් පවත්වන්න. උන්වහන්සේලා මේක නඩත්තු කිරීම හරිය ඔක්කොම කරනවා. අපි ඇවිල්ලා ඒක වැඩසටහන් කරනවා. ඔව්. තලවතුගොඩ කිට්ටුව. තලවතුගොඩ මේ කිට්ටුව මේ තලවතුගොඩ පහු මේ තලවතුගොඩ පහු කරලා පන්නි පිටේ පැත්තට යනකොට තමයි තියෙන්නේ පාරක් තියෙනවා ඇතුළට යන්න. එතන තියෙනවා කලල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය කියලා. ඔව්. ඔව් ඒ ලොකු සන්නහසේ කරනවා එතන. ඊට අමතරව ඉතින් තලවතුගොඩ ඔව් ඔව් තලවතුගොඩ ඔව් ඔව් තලවතුගොඩ ඥානාරාමේ තියෙනවා ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තියෙනවා ඒව සිංහලෙන් කරනවා ඔව් හොඳයි එහෙනම් අපි දැනට නවත්තමු අපි නැවතත් හතරයි කාලට අපි නැවත ධර්මදේශනාව සමග මුණ ගැහෙමු සියලු දෙනාටම තෙරුවන් සරණයි